අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි පියද නිසන් වන්නේ බ්‍රාහස්පතින්දා අතිපතා චාරිත්‍රානුකූල පවත්වන ධර්ම දේශනාවටයි ඇස්සෙලා ඉන්නේ සිළුම දෙනා ඒ ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වන නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යාය තණ්හා තථාගතස්ස පඤ්ඤාපේමානෝ පඤ්ඤාපේය සා තත්ත තථාගතස්ස පහිනා උච්චින්න මූලා තාලාවත්තු කතා අනභාව කතා ආයතින් අනුපාද ධම්මාති තී දරුකටීතු ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ධර්ම දේශනාව මේ බ්‍රහස්පතින්දා පවත්වන ධර්ම දේශනාව ධර්මදේශමාලාවක් විදිහටයි පවත්වාගෙන යන්නේ. ඉතින් ඒ සඳහා අපි ਸਰවචන් වහන්සේ විසින් ඉදිරිපත් කරන සූත්‍රයක් ඉදිරිපත් කරගෙන ඒ සූත්‍රයට අනුව මාලාව ගැට ගන්න එක එහෙම නැත්නම් දේශනාවලිය පවත්වන එක තමයි කරගෙන ආවේ. ඉතින් මේ පසුගිය ඉදිච්ච කාලේ ඒ ධර්ම දූත කටයුත්තෙන් පස්සේ අද මේ පටන් ගන්න ඊට ඉස්සෙල්ලා ආරම්භ කරපු කතාවෙම දේශනා මාලාවෙම ඊගාව පුරුකයි. ඒ සඳහා අපි ඉදිරියෙන් තියාගත්තේ අග්ගි වච්චගොත්ත සූත්‍රය කියලා. ਸਰවඥාන්සේ දේශනා කරපු සූත්‍ර අඩංගු සූත්‍ර පිටකේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ පටන සූත්‍රය. ඒ සූත්‍රයේ වකට නැත්නම් සරුවචනාංශේ ජීවමාන ධර්මාන හිරපු කාලේ ධම්මදිව පැවතිච්ච මතවාද අපි සාමාන්‍ය මේ කාලේ කියන බමුණු මත කියලා. අනේ මත හොඳට විස්තර විග්‍රහ වෙලා තියෙනවා. අපි ඇත්තටම මේ හනමිටි මත බමුණු මත කියලා අපි පහත් කරලා සලකනවා. ඒ නිසා අපි යම් ප්‍රමාණයක් මේවා දාන්නවා එක විදිහකට. බෞද්ධයන් වශයෙන්. නමුත් මේ කියවලා බලනකොට ඒ සූත්‍රල පේනවා බමුණු මත නම් තමයි හනමිටි මත තමයි නමුත් ඒක දන්නේ නැතුව ඒකට සාපේක්ෂ කරන්නේ නැතුව බුද්ධ ධර්ම ඉගෙන ගන්න අමාරුයි ඒ නිසා අපිට සිද්ධ වෙනවා ඒ ප්‍රාග්ගිත ඓතිහාසික බෞද්ධ පැමිණි තිබිච්ච මේ මතිමතාන්තර පිළිබඳ දැනගෙන එව්වට විකල්පයක් වශයෙන් විමුක්තියක් වශයෙන් ගැලවුම් මාර්ගයක් වශයෙන් ਸਰවත්‍යංශයේ දේශනා කරපු මේ මතය තේරුම් ගන්නකොට තේනවා ওই බමුණු මත ටික තමයි අපි ළඟ දැන් තියෙන්නේ. ඒ හන මිටි ටික තමයි අපි ළඟත් තියෙන්නේ. ඒකයි අපිට තාම මේ කියන දෙමලේ තේරෙන්නේ නැත්තේ. ඒ නිසා අපි ඒව පහත් කළ සලන තාකල් අපිට කවදාකවත් හම් වෙන්නේ නැහැ මේ බුදුහාමුදුරු දේශනා කරන්නේ මොකද්ද? ඒකේ තියෙන සාපේක්ෂ වටිනාකම මොකක්ද? මොකද්ද මේ බුදුහාමුදුරුවෝ ඔප්පු කරන්න හදන්නේ මොකද්ද ප්‍රතික්ෂේප කරන්න හදන්නේ කියලා වගේ දේවල් තේරෙන්නේ. ඒ නිසා බෞද්ධ ප්‍රධාන වශයෙන් අවාසනාවකට දෝ අපි සම්මාදිට්ඨිකයි කියලා හිතාන ඉන්නවා. අන්න ඒක කඩන්න මම හිතන්නේ බුදු කෙනෙක් ආවත් බෑ කියලා. ඇත්තටම අල්ලගෙන තියෙන මොකද්ද වහන මිටියක්. අයි හන මිටි අල්ලගෙන ඒක සම්මාදිට්ඨිකයි කියලා හිතාගෙන අනික් අය පහත් කරලා හිතාන මම දන්නවයි කියනවා ඒ තමයි ප්‍රත්‍යඥයි. ඉතින් එහෙමනම් ඒ සම්මාදිට්ඨිය හිටියානම් හිටින්න බෑනේ පෘථග්ජනකම. ඒක සරුවචනස කරන වාස නින්දාවක් නේ. එහෙම නින්දා කරන්න බෑ. එහෙම සරුවචනසේ එහෙම ගැළපෙන්නේ නැහැ. එහෙම සරුවචනන්සේට නොකියන දෙයකින් කියලා කියාපාන්න. අපි බුදුහාමුදුරුවෝ අපි දන්න ධර්ම දන්නවා. අපි මේ සම්මා දිට්ඨිකයි කියලා අඬරපානවා. ඒත් ඇහුවොත් තාම ආර්යද පෘථග්ජනද කියලා. ඉතින් පැහැදිලිවම පිළිගන්නවා පෘථග්ජනයි කියලා. ඒක හොඳ දෙයක් හැබැයි අවංකයි. අවංක වුණාට මෝඩයි. අවංක වුණාට මෝඩයි. ඉතින් ඒතකොට මෙවැනි සූත්‍රයක පේනවා අපි අල්ලාගෙන ඉන්න හැටි. ඒ අල්ලාගෙන ඉන්න හැටි අපි අවබෝධ කරන්නේ ඒකට ලැජ්ජ වෙලා, පසුබාලා, බුද්ධඝමත ඇරලා වෙන ආගමකට යන්නවත් නෙවෙයි. ඒ අල්ලාගෙන ඉඳලා අල්ලිල්ල තේරුම් ගන්න එක අතාරින්න නම් අල්ලපු ඇල්ලිල්ල තේරුම් ගන්න ඕනේ. එහෙම නැතුව අතාරිනවයි කියලා කිව්වොත් ඒකෙ තිබෙන්නේ නැති වැඩක්. තර්කයට ගැලපෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මෙවැනි සූත්‍ර ඒ සංගීතකාරක මහරහතන් වහන්සේලා 500ක් නම මේක ඉතිරි බතු પરම්පරාවට මේක තියන්න ඕන කියලා ඇත්තටම එවකට හිටපු ඒ අන්‍ය තීර්ථිකයන්ගේ ශාසනකේ දීලීලා දිය වෙලා ගියත් උන්දලාගේ කියමන් ටික අපේ පොතේ තියෙනවා. ඒක මහ විශාල මේ ලේඛන ආරක්ෂක ක්‍රමයක් අපි ළඟ තියෙන. ඒ තියලා තියෙන්නේ ඒ බහුමත අපිට ඉසමුදින් තියාගෙන බලඳ ගන්න නෙවෙයි. ඒව දන්නේ නැත්නම් මේ බුදුහාර කියපු දේ තේරුම් ගන්න අමාරුයි. සාපේක්ෂව තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා අපිට සිද්ධ වෙන ඒවා බැලුව බැලමටම දුරවන් තුරින් දුරවන් කරන්නේ නැතුව එහෙම නැත්නම් මුලින්ම ප්‍රතික්ෂේප නොකර මෙවට සාපේක්ෂව අපි තේරුම් ගන්න ඕනේ කියලා. ඉතින් මේ බමුණ ඉස්ලාම මහන්නේ බුදුජාන් වහන්සේ ඒ වාදෙට නගන්න කැමති සාකච්ඡාර ගණන් ගන්න කැමති ඒ දසවස්තුක කාරණා ප්‍රතික්ෂේප කරන දේවල්. මරණය මාසේ තථාගතයන් වහන්සේ වෙයිද? තථාගතයන් වහන්සේ මරණය මැත්තේ නොවේයිද? වෙයිත් නොවේයිද? වෙයිත් නොවේයි නොයිත් නොවේයිද කියලා අහනවා. මේ සරුවෙන් කියන මේ ප්‍රශ්න මම ගන්නෑ. එතකොට මේ ලෝකේ සදාකාලිකද උච්ඡේදද නැත්නම් උච්ඡේ සදාකාලික දෙකද උච්ඡේදත් නැහැ සදාකාලිකත් නැහැ කියන එකද මේ වගේ මේ වාද වාදපත කියලා මම කියන්නේ 10ක් අරගෙන කතා කරනවා දෙනසි කතා කරන්න කැමති නැති ඒවා ඉතින් බුදුන්සේ හැම එකටම කියනවා නෑ මම එකක්වත් ඔය කියනවල් පිළිගන්නේ නෑ. ඉතින් බමුණ අහනවා දැන් ඉතින් මම බෝල 10ක් දැම්ම 10ටම ලෑල්ල අල්ලල්ලා හිටියා ක්‍රිකට් ගහමුද කියලා දැන්. ඔබ වහන්සේ මොකද කියන්නේ එහෙනම්? මේ මත ඔක්කොම ප්‍රතික්ෂේප කරනකොට. එතකොට වහන්සේ මොන විදිහේ දෘෂ්ටියක්ද දරන්නේ කියලා. බුදුරජාණන් කියනවා කිසිම දෘෂ්ටිගතිකත්වයක් මයි ළඟ නැහැ. දෘෂ්ටියක් තියෙනවා කියන්නේ. දෘෂ්ටිගතික නැහැ. දෘෂ්ටියක් තියෙනවා. මම දෘෂ්ටියක් අල්ලන්න යන්නේ නැහැ. හැබැයි මට දැක්මක් තියෙනවා. ඒ දැක් ඒක තමයි අල්ලගන්න අමාරු. අපි හිතනවා දැක්ම අල්ලන්න ඕනේ කියලා. මං කියන දේ අල්ලගෙන බදාගෙන තියන්නේ ඒ වෙලාවට අවශ්‍ය දෘෂ්ටිය තියෙනවා. නැත්තම් දැක්ම තියෙනවා, විපස්සනාව තියෙනවා, අනුපස්සනාව තියෙනවා. එහෙනම් ඒකමයි සත්‍ය අනික බොරු කියලා ඒකම සමීකරණයක් කරගන්න ඕනකමකුත් නැහැ. අවස්ථාව හැටියට පාවිච්චි කරා දෘෂ්ටිය දැක්ම දස්සනා භික්කවේ පහතබ්බා කියලා දැක්මින්මනේ අපි සෝවන් වෙන්නේ. ඒ දැක්ම තියෙනවා. නමුත් මේක දෘෂ්ටියක් ගන්න ඒක මමමයි මගේය මම හොයාගත්තේ මට උදව් කෙරුවයි එيشා මේක කරපින්න ගන්න ඕනේ කියලා දෘෂ්ටි අනුවත් අතීතයට දුවන්නේ නැහැ. එහෙම දෘෂ්ටි ගතික නැහැ කියලා. ඊට පස්සේ ਸਰවඥාන්සේ සඳහන් කරනවා ලෝකයා වගේ নানা ආකාර මත මතාන්තර විශ්වවිද්‍යාල හදාන දර්ශන පීඨවල් හදාගෙන කොච්චර කටයුතු කරත් ඒක කවදාකවත් නතර වෙන්නේ නැහැ. ලෝකෙ හැටි එහෙම තමයි කෑවට බිව්වට මොනවද කරන්න එපායි. ඒගොල්ලෝ කරනවා මොනවද? ඒක ප්‍රශ්නයක් නැහැ. මම සරෝජයන් සඳහන් කරනවා මම මේ ලෝකෙට ආවේ පහළ වුණේ මේ දුකත් දුකට හේතුවත් කියලා දෙන්නයි. නිරෝධයත් නිරෝධ මාර්ගයත් කියලා දෙන්න පිට වෙන එකක් නැහැ මට. ඔයගොල්ලෝ මොන දෙයකට ගත්තත් මම සාකච්ඡාව මෙහෙවන්නේ මේ දුකට සාපේක්ෂව. දුක්ඛ සමුදයට සාපේක්ෂව. නිරෝධයට සාපේක්ෂව නිරෝධ මාර්ගාමිනී ප්‍රතිපදාවට සාපේක්ෂව ඒකට ඕගොල්ලෝ සාකච්ඡාවේ නැගිටලා යනවා. මොකද ඒක කිසි රසක් නැහැ. ඒක කිසිම මේ ආස්වාද කරන දෙයක් නැහැ. ඉතින් මට ප්‍රශ්නේ නැහැ. කැමති නම් පුළුවන් නම් කාපම් බැරි නම් කාපම්. මම කියන්නේ දුකයි දුකට හේතුවයි සමුදයයි ඒ වගේ නිරෝධය නිරෝධ මාර්ගයයි කියලා සරුවචනසේ සඳහන් කළා තියෙනවා ඒක ඒක තේරුම් ගන්න අමාරුයි දුඟ දෙනේ කෝක් කියනකොට ගිහිල්ලා එන්නම් කියනවා වෙලා ගියා අපට අපි වැඩ තියනවා ගිහිල්ලා එන්නම් කියලා කියනවා මොකද මාතුකා කැමති නැහැ කවුරු කන්න පිළිනොච්ච ආහාරයක් ගන්නවා වගේ ඒ වෙනුවට එක එක নানা ආකාර දේවල් කරන එක ඒක ඉතින් බෞද්ධයන් අතවත් තියෙනවානේ අග්ගවච්ඡගත තමයි එවකට පැමිණිච්ච බමුණු මත හෙලි නියෝජනය කරන්නේ අද ඉන්න බමුණන්ගෙත් ඔච්චරයි තියෙන්නේ. ඒ නිසා මේ මනසට පහත් කරන්න හෝ එයා නඟන වාද පුංචි කරන සලකන්නේ ගියොත් අපිට තේරුම් ගන්න අමාරු වෙනවා ਸਰවචාන්සය මේ ඉදිරිපත් කරන මේ දර්ශනේ. දර්ශන පතයක් නෙමෙයි දර්ශනයක් ඉදිරිපත් කරනවා. ඒ තේරුම් ගන්න ඊට පස්සේ ਸਰවචාන් සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් තථාගතයන් වහන්සේ තථාගතයන් වහන්සේ කියලා එතන අර්ථකථනය ගන්න අවබෝධ කරපු කෙනෙක්. ਸਰවචාන් වහන්සේ වෙන්න පුළුවන්. ඕනම රහතන් වහන්සේනමක් වෙන්න පුළුවන්. යම් රූපයකින් පණවන්නේ පණවන ලද්දී වන්නේ නම් මෙන්න මේ මේ ਸਰවඥාන්සේගේ 18 රියන් රූපයක් තියෙනවා. ਸਰවඥාන්සේ මේ මේ ධාතු තියෙනවා. මේ අකු ධාතුව, මේ දන්ත ධාතුව කියලා. දැන් මේ රූප පනවනනේ අපි උද්දේශික පාරිභෝෂික වශයෙන් ශාරීරික වශයෙන් අන්නේ ගන්න රූප ධාතු කොටසක් තියෙනවනම් ਸਰවඥාන්සේ රූප ඉක්මවලා තියෙන ඒවා ප්‍රහාණය කරලා ඉවරයි. ඒව ඔක්කොම උච්චින්න මූලයි. ඒ වගේ මුලින් සිඳලා දාලා තියෙන්නේ. රූප පිළිබඳව සර්වචනාංශේ පණවනවා නම් යම්මාකයේ පැනවිල්ල සර්වචනාංශේ බාරගන්නේ තාලවත්තු කතා. ගලවල හිටවපු තල් ගහක් වගේ ආයෙක පැලවෙන්නේ නැහැ. දෙකට කපලන තල් ගහක් වගේ. කන්නෙන් කපලන තල් ගහක් වගේ. අනභව කතා ඒක අභාවයි. කට්ටි රූපල්ලගෙන නටන්න හැදුවට ඒක පිළ අභාවයක් තියෙන්නේ. ආයෙත් අනුපය ධම්මයි වාය උපදින්නේ නැහැ. මෙන්න මෙහෙම රූප භාවයක් ਸਰවඥාන්සේ තියෙනවා. බෞද්ධ දියා බලන්නද? සර්වඥාන්සේ කියලා උද්දේශික පාරිභෝගික ශාරීරික මේ ධාතු අල්ලගෙන නට නැටිල්ල පොඩි ළමයි අර වැඩි විපත් වෙන්න ඉස්සලා පොඩි සෙල්ලම්කේවල් හදානේ සෙල්ලම්ගේ අම්මා වෙනවා තාත්තා වෙනවා වැලි සෙල්ලම් කරනවා වගේ ඒ අවශ්‍ය දේවල් තමයි නමුත් ළමා කාලේදී පමණයි ඒ නිසා මේ ධාතු චේති සම්බන්ධින අයට මේ බුදුහාමුදුරු මේ අග්ගවච්ඡකොත්ත සූත්‍රය කියලා තියෙන විදිහට යම් විදිහ සර්වචාන්සේ රූපකින් පණවන ලද්දේ පණවන්නේ වී නම් එහෙම රූපයක් ਸਰවඥාන්සේට නෑ ඒක ඉක්මවලා තියෙන. ඒක ආය මේ අනභාව කරලා. උච්චින්න මූලා තාලාවත්තු කතා අනභාව කතා ආයතින් අනුපාද ධම්මා. ඉතින් ඕක කිව්වොත් එහෙම මම හිතන්නේ අග්ගිවච්ඡකොත්තට වැඩිය අද බෞද්ධ තරහ වෙනවා. අග්ගිවච්ඡකොත්ත බුදුහාමුදුරුවෝ ගේන නිසා මිනිස්සු අපේක්ෂා වෙන්න ඇති අලුත් දෙයක්. නමුත් අපේ අද ඉන්න බෞද්ධයා මේකම මෙට්ටයි වෙලා ඉන්න නිසා කතා නොකරන එක හොඳයි. ඉතින් මගේ අර කට කහනකොට මම ඕවා ටිකක් කියනවා. ඒ කිව්වට ඒක අත්‍යක් නැතුව නිකම්ම නිකන් කියනව නෙවෙයි. පොඩ්ඩක් මේ භාවනා කරන අය කල්පනා කරලා බලන්න මේ ළමා වැඩ අවශ්‍යයි. නමුත් ඒකේ වේලාවක අඩු ගානේ මේ වගේ තියෙන මේ බුදුහාම කියන තියෙන කාරණා ඊට පස්සේ අපි ගියසුමානේ නැත්නම් අපි කිව්වොත් එහෙම ධර්ම දූත ගමනට ඉස්සල්ලා කරා යායන් වේදනාය තථාගතම් පඤ්ඤාපේ මානෝ පඤ්ඤාපේය. දැන් සරුවච්චාන්සේ දකින්නට සුඛ වේදනාවක් දැනෙනවා. සරුවච්චාන්සේ දකින්නට සුභ දෙයක් දැනෙනවා කියනනම් ওই කවුරු මොන જાති මාව අල්ලගෙන වේදනාව විඳින්න ගියත් සා තථාගතස්ස පහින. සරුවච්චාන්සේ වේදනාව අල්ලගෙන ලෝකයේත් එක්ක සම්බන්ධයක් ඇත්තේ නැහැ. මේ වේදනා සියල්ලම උච්චින්න මූලා තාලවත්තු කතා අනභව කතා ආයතින් අනුපාද ධම්මා. ඒ වේදනා සියල්ල ඉක්මවල ඉවරයි සරුවචනාංශය. නමුත් ඒ සරුවචනාංශය සම්බන්ධ කරගෙන කෙනෙක් මේ වගේ යම් යම් විඳීම් විඳිනවා. ඒගොම කියන අනික් අයට මේ මේ විදිහට දැනීමක් විඳීමක් ඇති කරගන්න සරුවචනාංශය කියන්නේ මට නම් මෙන්න මෙහෙමයි දැනෙන්නේ. දැනනකොට විඳින්නේ වේදනාව කියලා. ඒ කියපු දේවල් බොරු කියලා සරුවචනාංශය කියන්නේ. ලෝකයන් සරුවචනාංශය අල්ලලා තියෙන එක්ක රූපෙන් එක්ක වේදනාවේ. මොකද එකක්කටවත් සරුවචනාංශය වග වෙන්නෙත් නැහැ. උත්තර බඳින්න යන්නෙත් නැහැ. ඒවා ඉක්මවලා තියෙන. ඒවා ගලවලා හිත පැත්තක තියලා තල් ගහක් වගේ ආයෙක බෝ වෙන්නේ නැහැ. අනභවයි. අභාවේ නැහැ. ආයතින් අනුපාය ධම්මා උච්චින්න මූල මුදින තුලා දාලා තියෙන. ඉතින් අපි මේ හැඟුම්බරව කතා කරනවා නම් මේ ਸਰුවචන් වහන්සේ සම්බන්ධයෙන් ඒ පළවෙනිම දේශනා කරලා තියෙන බ්‍රහ්මජාල සූත්‍රයේම සඳහන් කරලා තියෙනවා. ਸਰුවචන් වහන්සේ පිළිබඳව කවුරු හරි දොස් කියනවා අහලා කෙනෙකුට කේන්ති යනවනම් ඒ කී කේන්ති යන මනුෂ්‍ය කවදාත් මගේ ශ්‍රාවකෙක් වෙන්න සුසුසු නැහැ කියලා ਸਰවඥාන්සේ සඳහන් කරනවා. කවුරු හරි ਸਰවඥාන්සේ කෙරෙහි ස්තුති කතා කරනවා ඇහැලා උද්දාමයටපත් වෙනවනම් ඒ කිසිම කෙනෙක් මගේ ශ්‍රාවක භාවයට සුදුසු නැහැ කියලා ਸਰවඥාන්සේ සඳහන් කරනවා හොයලා බලලා කතා කරන්න. මේ බණින්නදී ඇත්තනම් බාරගන්න. බොරු නම් ප්‍රතික්ෂේප කරන්න. ඒක ඔබතුමන්ලට තියෙන වෙනම මොළ ධාතුවක්. ඒ මොළ ධාතුවෙන් ගන්නසෝ අපේ ਸਰවඥාන්සර බණින්න එපයි කියලා මේ gadu ගෙනින්ට යනවා නම් නැත්නම් අපේ සරුවචනාංශයට ස්තුති කරනවා කියලා අපි නම්බුකාර සම්මාන දෙන්න හදනවා නම් ඒ සියලු දෙයකින්ම අර සරුවචනාංශකේ තියෙන සරුවචන ගුණය ඒ කියන ගම්භීරත්වය දුප්පරියෝගහ తত্ত্বය අපමීය తত্ত্বයට ගැළපෙන්නේ ලෝකයා කරන එක ඇත්ත මේ සරුවචනාංශකේ පෙන්නනවා මේ බමුණට කියවන හරහා අපට ඒ එක එකන ඒ සරුවචනාංශාලද මොන තරම් ගැහුවත් ඒක දෝෂයක් නෑ. ඒගොල්ලන් නම් සරුවචාන්සේ ඒකට නෙවෙයි මේ ලෝකෙට පහළලා තියෙන්නේ. සරුවචාන්සේ මේ ලෝකෙට පහළ වුණේ දුක්ඛ සත්‍ය තේරුම් කළ දෙන්න. දුක්ඛ සමුදය තේරුම් කළ දෙන්න. ඒ නිරෝධයක් තියෙනවා කියලා තේරෙන. ඒක ඒක ආයතින් අනුපාද ධර්මයක් කරගන්න. ඉතින් අනුපාද ධර්මයක් කරනකම් ඔක අල්ලගන්න ටිකක් නැටුවට කමක් නැහැ. පොඩි කාලේ කවුරුත් වගේ තමන්ගේ කක්කත් එක සෙල්ලම් කරනවා. ඒක ඉතින් රස්නිය තියෙනකම් හරි ආසයි ඕක. කක්ක කර දැන් ඒක දකින්න හම්බ වෙන දරුවට කක්ක පෙන්නන්නේ නැහැ දැන්. චූ කරන එකත් අත ගාපුවාම ඒකේ කාලා තමයි කක්ක ටිකක් කාලා තමයි කොල්ලෝ ඇඟ හයි කරගන්නේ. දැන් යොන් නිකම්ම නිකන් තෙවලියෝ. දැන් දැන් ඉන්නේ උන් ඔක්කොම නිකන් ගැරන්ඩි හැවාවක් වගේ. චූ කක්ක නැහැ උන්ට. ඉතින් ඒක නිසා ඒ පොඩි කාලේ චූ කක්කත් එක්ක සෙල්ලම් කරන එක ගොම්පොලේ දරුවා දැම්මම පස්සේ ස්වභාවයි. ඒකෙන් තමයි අපි මේ කට හයි වෙලා තියෙන්නේ. ඒ ඒක දැන් කරන්න කියොත් දැන් ඉතින් ඕගොල්ලෝ අපිට ගන්න. ඒකත් සාධාරණයි. මේ කක්ක කාලේ ගියා දැන්. චූ කාලේ ගියා. ඉතින් එහෙම නැතුව චූ කක්ක හොඳ නැහැ කියන්නේ යන්නත් එපා. ඒ කාලයක් තියෙනවා ඒකත් එක සෙල්ලම් කරනවා. දරුවා බොක්කේ ඉන්නකොට ඉන්නේ මුත්‍රා මල්ලක් ඇතුලේ. ඒ දරුවා මුත්‍රා කරන ටිකෙන් තමයි ඒ ඇතුලේ සැකෙක හැදෙන්නේ. ඒක ඇතුලේ කවදාකවත් උරත්තරම් පැටියෙක්. ඒක ඇතුලේ මැස්සෙක්වත් අහන්නත් බෑ. මොකද අර බෑග් එකකින් හැදිලා තියෙන්නේ. සම්පූර්ණ කිල්ල ජීවත් වෙන්නේ. ඉතින් ඒක නිසා ඌට කවදා ලෙඩක් එන්නේ බොක්කේ ඉන්නකොට. බුක් කෙනා මැරලා ඉපදිලා දවස් 3-4ක් යනකොට ලෙඩේ ඉන්නේ. ඉතින් නමුත් දැන් ඒව කරන්න ගියොත් පොඩි කාලේ චූත් එකකක්වත් එක්ක හිටියේ කියලා මේ බාර් එකට ගිහලා මට චූට් රෑම් එකක් දෙන්න කියලා ඉල්ලුවොත් දැන් ඒක කරන්න ඉස්සරහට එයි හැබැයි තමයි. දැනට නන්නේ. ඉතින් මේ නිසා ඒ තියෙන දේවල් තියෙද්දී මිනිස්සු මේ ධාතු අල්ලගෙන නටද්දී මිනිස්සු මේ ਸਰවචන්සේ පිළිබඳ වේදනාවෙන් කෑ ගහද්දී සරුවචන කියනවා මම ඒකටත් වගේ වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒකට පස්සේ අද තියෙන්නේ යාය සංඥාය තථාගතස්ස පඤ්ඤාපේමානෝ පඤ්ඤාපේය. යම් ඇඳිනීමකින් සහ සරුවචනාංශේ කරේ නාම ආරෝපණය කිරීමකින් නම් තැබීමකින් යම් කෙනෙකුගේ සරුවචනාංශේ පණවන්නේ නම් සා තථාගතස්ස පහිනා. ඒ සංඥාවල් කවුරු කොයි විදිහට අඳුරගත්තත් ඒකට මම වග වෙන්නේ නැහැ. තාලාවත්තු කතා, උච්චින්න මූලා, අනභව කතා, ආයතින් අනුපාද ධම්මා. ඒක නිසා අපි තරුවත් chance පිළිඳ හැංගීමකින් නෙමෙයි වැඩ කටයුතු කරන්නේ. සංඥාවකින්නේ ප්‍රශ්නයක් නැහැ. නමුත් ওই සංඥාව නෙවෙයි තරුවත් chance කියන්නේ. පැහැදිලිවම නැහැ. එච්චරයි කියන්නේ. මුල මොන જાතියෙන් හිතාගෙන හිටියත් මෙන්න මෙහෙමයි තරුවත් chance පාට සද්දේ ගඳ රස පහස මේ මගේ හිතවිල්ල කියලා හිතේ පැහැදිලිව කියන ඒක නෙවෙයි තරුවත් chance කියන්නේ. ඉතින් ඒක නිසා මේ Taman හිතාන හිටපේක හෙල්ලනකට පෙරලනකොට පපු වතුර ගහන අඬනවා නම් බ්ලඩ් ප්‍රෙෂර් එක නගිනවා නම් ටෙන්ෂන් නගිනවා නම් ඒ බොරුවක් අල්ලගත්ත නිසා ඒක වෙලා තියෙනවා. කද්දාක ਸਰවඥාන්සේගේ හඳුනා ගැනීම සඳහා සලකුණු තැබීම සහ තබල්ලන්ද සලකුණනවා ਸਰවඥාන්සේ හඳුනා ගැනීම කියන මේ සංඥාස්කන්ධය. ඒක ਸਰවඥාන්සේ ඉක්මවලා තියෙනවා. ලෝකයාගේ වැඩිම සංඥාවම තමයි. අනන්‍යතාවය සංඥාව මම අරයා නෙවෙයි. අරුන්ගෙන් මං වෙන් වෙලා අන්‍යයන් හා සම නැතිකම අපි අනන්‍යතාවය කියනවා. ඒක තමයි ඩෙන්ටි කාඩ් කියලා කියන්නේ. Taman මේ අඳුනා ගන්නවා. මම අරක නෙවෙයි. ඉතින් ඒකේ තමයි මුළු ලෝකෙම තියෙන ಜಾතිවාදයට ගිහිල්ලා තියෙන ගෑනු පරිමාතර සටන, සිංහල දෙමළ සටන, මේ අපේ දේ, මගේ දේ කියන එක ඔක්කොම ඇවිල්ලා තියෙන මේ සංඥාවේ. ඉතින් සරුවත්යන්හන්සේ වගේ මේ ලෝක සත්‍යාකරේ මහා කරුණාවෙන් පහළ වෙච්ච උත්මේකට මම අසවල් අය සඳහා විතරයි නැත්නම් මට මෙන්න මේ රූපාකාරයක් තියෙනවා එහෙම නැත්නම් මට මේ විදිහට ශබ්ද ආකාරයක් තියෙනවා. ගන්ධ ආකාරයක් තියෙනවා, රස ආකාරයක් තියෙනවා, ස්පර්ශ ආකාරයක් තියෙනවා, ධර්මාකාරයක් තියෙනවා කියලා කියන්න පුළුවන් නම් එහෙනම් තියෙන සරුවචනanse ලෝකලයිස්ලා තියෙන ස්ථානගත වෙලා තියෙන. බුදුන්සේ ස්ථානගත වෙච්ච එකක් නෙවෙයි නන් ලෝකල්. බුදුන්සේ මුළු සමස්තයටම තියෙන එකක්. ඒ වගේම සරුවචනanse කාලයකට සීමා වෙලත් නැහැ. කාලයේ දේශයේ දෙකේ එහෙම සීමා කරන්න බෑ. ඉතින් ඒතියෙද්දී විශේෂයෙන්ම බෞද්ධයා ඒකෙදී අයිතිවාසිකමක් කරන්න හදනවා. දැන් අපි බුදුහාමුදුර අඳුරන්නේ අපි අඳුරන විදිහට උඹලත් අඳුරගන්න ඉල්ලයි කියලා. ඒ සර්වඥයන් එහෙම සීසම ලයිසන් එකක් දීලා නැහැ. මෙතන කතා කරලා තියෙනවා සාතතගතස පහිනා. යන් සංඥාස්කන්ධකේ සංඥාවකේ ලක්ෂණ තබා ගැනීමකින් තබරලද ලක්ෂණ වලින් අඳුනා ගැනීමකින් සිදු වෙලා තියෙනවනම් ඒක සර්වඥාන්සේ ඉක්මවලා තියෙනවා. හැබැයි මේ අන්ධබාල ජනතාව මේ ගෞතම සරුවච්චන්හන්සේ මේ මෛත්‍රී සරුවච්චන්හන්සේ මේ කොණ්ඩඤ්ඤ සරුවච්චන්හන්සේ මේ කොණාගමන සරුවච්චන්හන්සේ කියලා මේ කොන් කරන්න හදනවා වෙන් කරන්න හදනවා. ඇදුවට මේ තථාගත කියන නම රහතන් වහන්සේට එකයි ඔය කියන 512000 28ක් වෙන්න පුළුවන් නැත්නම් 28ක් වෙන්න පුළුවන් නැත්නම් සරුවච්චන්හන්සේ කියන හත් බුදුරු වෙන්න පුළුවන්. ඒ සංඥාවල් ඔය වගේ මේ තණ්හා කරන්න, මාන කරන්න, දික්ටි කරන්න නෙවෙයි ਸਰවඥාන්සේ දීලා තියෙන ප්‍රයෝජනේ සලකලා. ඒ නිසා මේ සංඥා ස්කන්ධයකින් ਸਰවඥාන්සේ පණවන්න හදනවා නම්, අඳුන ගන්න හදනවා නම් ඒ මට්ටම ලෝකයා පණ්ඩලා නේතුන ਸਰවඥාන්සේ පණ්ලා සාතතාගත සුපහීනා උච්චින්න මූලා තාලාවත්තු කතා අනභාව කතා ඇති අනුපාද ධම්මා සංඥාකෝ විමුක්තෝ කෝ වච්ච තථාගතෝ ਸਰවඥාන්සේ සංඥාවේ විමුක්තයි නිසා සංඥාවට කොටු කරන්න බෑ. ගම්බීරෝ උඹට මේක තේරෙන්නේ නෑ. ගැඹුරුයි. ඒ වගේම අප්පමෙයෝ ප්‍රමාණ කරන්න බෑ. ප්‍රමාණ කරන්න කාලයට සහ දේශයට අහු වෙන්න ඕනම දෙයක් ප්‍රමාණ කරන්න මේ තැන කියලා දේශ සීමාවක් තියෙනවා. කාලයේ වශයෙන් මෙතන පටන් ගන්නමක් මෙතන හමාරයක්. සදාගත කියන සංකල්පයේ උපදිච්ච දවසක්, මැරිච්ච දවසක්, පවතිච්ච දවසක් නැහැ. පැවතිනවා ඒ ඒ රූපේ දිනකොට නම් ඔන්න කට්ටිය මෙන්න මේ ගෞතම සරුවචනාංශ කියලා රූපේ ගත්තා. මොහොත සරුවචන් වහන්සේ කියන සත්‍යාගත කියන ඒ ඒ සබහා ධර්මය එහෙම නැත්නම් මේ නොසලෙන බව ඒව නැත්නම් එහෙව්කම ඉපදීමක් මරණයක් ඇති එකක් නෙවෙයි. එනිසා කාටක්වත් අපමෙය දුප්පරියෝගා හෝ ඒක මැනලා කරගන්න අමාරු මෙච්චර ගැඹුරයි මෙච්චර දිගයි මෙච්චර පල්ලයි කියන්නම සීයත අපි මහා සමුද්දෝ මේක මහා සමුද්දේ වර්ගයේ ඒකේ uppajjati ti na upeeti සමුද්දේ උපදුනා කියලා වෙලාවක් කියන්න බෑ න uppajjati ti na upeeti සමුද්දේ ඉපදුනේ නැහැ එහෙම කියන්නත් බෑ uppajjati ti na uppajjati ti කියලා කියන්නත් බැරිලු නේව uppajjati na nupajjati ti කියන්නත් බෑ ආන්නේ වගේ තමයි සරුවච්චන් වහන්සේ ඒක නිසා මේ සංඥා සරුවච්චන් වහන්සේ ළඟට යනට අසරණ වෙනවා ඒවට ආගිය අතක් නැති වෙනවා. ඉතින් ඒකට කිට්ටු කරනකොට යෝගාවචරයට සීමද ගතියක් එනවා. ක්ලාන්ත වෙන්න පටන් ගන්නවා. නලියන්න පටන් ගන්නවා. වක්කාර ගති පහළ වෙනවා. එපා වෙනවා. මේ අනික් කටේදී බලනකොට කේන්ති යන ගතිය එනවා. ඉතින් යෝගාචර දන්නේ නැත්නම් මේ තථාගත තත්ත්වයට යනකොටයි මේක එන්නේ කියලා යෝගාචරය තථාගතය සරණ වෙනකොට වෙනුවට තථාගතයන් වහන්සේ සරණ ගන්නව වෙනුවට සංඥාව සරණ යනවා. ඒ සංඥාව සරණ යන වෙලාවට තමයි ආගම අවශ්‍ය කරලා තියෙන්නේ. ආගම බොහෝම සාදරයෙන් ඇවිල්ලා ඔව් ඔව් ඔව් ඔව් සෙල්ලම් නෙමෙයි මේ ධාතු වන්දනා කරන්න ඕනේ අපි. එනතම් මේ මේ වේදනා අපි ඇති කරගන්න ඕනේ. මේ මේ සංඥා අපේ પરම්පරාවට දෙන්න ඕනේ. ඊගාව પરම්පරාවට කියලා ආගම් සංවිධාන තියෙනවා. ඒක තථාගතයන් වහන්සේ නුණත් අනිකෝ සියලුම ආගම් වල තියෙන මේ සංඥාවකට බැඳිච්ච හුදු සංඥාවක් විතරයි කොටිම කියනවා. සංඥාව ඉක්මවලා හිතනකොට ආගම කැමතිත් නැහැ. ඉතින් යෝගාවචරයා සංඥාව අතනවා කියන්නේ ආගම අතනවා කියලා කිව්වොත් ඒකට බරපතලයි. නෝචින් කියෙන්නේ ඒක තමයි. ආගමක ඉඳගෙන නිවන් දකින්න බෑ. සංඥාවක ඉඳගෙන නිවන් දකින්න බෑ. සංඥාව කියලා තතවතෙන්වස් දකින්නත් බෑ. භාවනා කොට සංඥාව ගිලිහෙන තැනට එනකොට අපි දැන් අල්ලන්නේ තථාගතයන් වහන්සේ පැත්තද සංඥාව පැත්තද කියලා බැලුවොත් මෙතන ඉන්නේ එක්කෙනෙක්වත් ඒ අභියෝගයට මුහුණ දීලා නැති කෙනෙක් නැහැ. මුහුණ දීපු ගමන් අපි තථාගතයන් පැත්තට නෙවෙයි යන්නේ සංඥාව පැත්තට. මම මේ කොතනද ඉන්නේ සමත පැත්තකද ඉන්නේ විපස්සනාද ඉන්නේ මේ විපස්සනා ඥානයක්ද මේ මාර්ගඵලයක්ද මේ රහත් උනාද මේ මොකද වෙන්නේ කියලා විමසන්නෙම ওই සංඥාව අතහැරීම තියෙන බය නිසා අර ගංග ගහගෙන ගංගේ ගහගෙන යනකොට පිටුරු ගහ කරේ එල්ලෙනවා. එල්ලෙන හැම දෙයක්ම සංඥාවක්. ඊට පස්සේ සංසාරයක් ඇති කරලා දෙනවා. උපමාවක් විදිහට කියනම් මරණ වෙලාවේදී ඒ කම්ම නිමිති, ගති නිමිති, නිමිති කිව්වත් සංඥා කිව්වත් එකම තමයි. මතුවෙන මොකක් හරි එල්ල. ඒ මොකද අපි අතෘප්තිකරව ජීවත් වෙන්නේ. අපි දැනටත් අතෘප්ති කරයි. මේ මරණ වෙලාවේදීත් කසාගෙන යන වෙලාවේ මොකක් හරි එල්ලෙනවා. දැන් මේ එල්ලෙන්නේ. ආන්නේ එල්ලිල්ලෙන් තමයි අහුවෙන්නේ. මොනවත් ඇහුවේ නැත්නම් ඇල්ලුවේ නැත්නම් අහුවෙන්නේ. ඉතින් දැනට බැන්නම් අල්ලන්න නැතුව ඉන්න මරණ වෙලාව වගේ අසීරු වෙලාවක අමාරුයි. ඉතින් අපි භාවනාදී කොහොමද මේ සංඥාව පිළිබඳව අභියෝගයටපත් වුණාට පස්සේ තථාගතයන් වහන්සේගේ පැත්ත අරගෙන රණ්ණාව පැත්ත නොගන්නේ. එහෙම නැත්නම් නොසැලෙන මනස පැත්ත අරගෙන සංඥාව නොගන්නේ. නැත්නම් අනිමිත්ත පැත්ත අරගෙන නිමිත්ත නොගන්නේ. කොහොමද කියලා බැලුවොත් ඒකට අවස්ථා 3-4ක් සරුවචාන්සේ පෙන්ලා දීලා තියෙනවා. සංඥා ගිවං කරන්න හැටි. ඒක ඒක හරි ගැඹීරයි. උප්පරියෝගාහයි. කාම ලෝක පැත්තෙන්ලා හිතා ගන්නවත් බෑ. අපමෙයයි. ප්‍රමාණ කරන්න බෑ. උදාහරණයක් වශයෙන් සරුවචාන්සේ සඳහන් කරන චුල්ල ශුන්‍යත සූත්‍රයේ යම් කිසි කෙනෙක් මේ ගිහි ගෙදර ඉඳගෙන අමුදරුවන් කවඩමින් රව කරමින් දේ නිච්චල චංචල දේපල එකතු කරලා කරලා කරලා කවදා හරි මල පණින වෙලාවක් එනවනේ ඕකේ. දැන් මේ ඉන්න කට්ටිය මල පැනපු කට්ටිය තමයි මේ වගේ තංගොට ඇවිල්ලා තියෙන්නේ. මල පණින වෙලාවක් එනවා. කවුරු විසින් කොහොම වෙනවද දන්නේ මේ දෙන්නෙක් ඇවිල්ලා තියෙන්නේ එක දවසේ එක විදියට වෙලා නෙවෙයි. යම් මචං හා මචං කියලා නෙවෙයි. විනවා. උනාට පස්සේ ඒ ඇත්තන්ට තියෙන සාන්තිය තමයි අරණ්‍යගත වීම, රුක්ක මූලගත වීම, ශූන්‍යාකාරගත වීම. ඒක ਸਰවඥාංශයේ මේ සංඥාවට සාපේක්ෂව නොවුනත් කායි විවිකේ වශයෙන් සඳහන් කරනවා. අඩු ගානේ කාම ලෝකේ ඉන්නකොට මිනිසුන්ට පික්නික් එකක් යන්න හිතෙනවා. මුහුදු වෙරළට යන්න හිතෙනවා. විවේක ස්ථානට යන්න නම් මොකද මේක වදක බාහිරයක් මේ ගෙදරක ජීවත් වීම උදේට කසපාර 30යි දවල්ට කසපාර 30යි රාට කසපාර 30යි බණ්ඩුවන් මේ බරපතල වැඩ ඇතුව විඳවන එකනේ කරන්නේ. ඉතින් ඇත්තටම කියනවා නම් ඒ ගිහි ජීවිතය ගත කරන කට්ටියට තමයි දෙනව නම් දෙන්න ඕන Nobel Prize එක. මේ මේක දිගට කරනවාට. කොහොම මොන විදියෙන් මේක සාධාරණීකරණය කරන්නද? උදේට කසපාරතිය හොඳට ඕම දන්නේ. ඇඳුම් ගලවලා දෙනවා වෛරපළු හිටින්. ලවලට කසපාරතිය, රට කසපාරතියයි. ඊට පස්සේ මේ මිනිස්සු ගියොත් එහෙම ඌත් පස්සේ ඒලව කසපාර ගහන තරමට අර මේ සුගීගෙට කැමතියි. මෙව්වනේ ආශ්චර්ය ධර්ම. මේ අපිට. ඊට පස්සේ අපි ඊට පස්සේ බුදුහාමස් කියනවා දැන් ඔබ ගිහි ගියත් ඇති අර පස්සේ ඒ දරුවන් අඹුවන් අලියන් අස්සයන් රත්තරන් මිනිමුතු මැණික් මේ සමාජ අතහැරියට පස්සේ අරණ්‍යයට ගියාට පස්සේ උඹට දී සංඥාව වද දෙන ක්‍රමේ තමයි මේ කාම සංඥාව. ඔකට තමයි පංච නීවර ධර්ම කියලා කියන්නේ. ගිහිගේ අතර මිනිස්සයාට ගිහිගේ දෙන වද බන්ධන කරදර බැඳීම් නියෝජනය වෙනවා අරවට කියන කාම ගුණ කියලා කාම සංඥාවේ. ඉතින් ඉඳගත්ත ගමන් පරියංගයට කියලා මොකද වෙන්නේ කියලා මේ කට්ටියට වැඩි බණ කියන්න ඕනේ අර කරපු පෙන්කෙලි සේරම එන්න පටන් අර ගන්නවා සංඥා ස්වරූපය. හැබැයි මේ සංඥාව gedara dora ඉන්නවටත් වඩා පුදුම වදයක් දෙනවා. කිඹුලා කනවට වැඩිය කොහිල කටුව යනවා හරිම අමාරුයි. යෝගාවචනයෙන් කමඨාන් සුද්ධ කරනකොට කියන දේවල් බලනකොට පේනවා මේ මිනිස්සු කොච්චර දුක් විඳලාද මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. මෙතෙන්ට ආවට පස්සේ හිතවිල්ලක් ආපුවාම වහ කණ්ඩ කතා කරනවා. ආයෙ ගිහිගෙන්ට කතා කරනවා. මට බලන්නකෝ භාවනා කරනකොට කාමච්ඡන්දය ආවනේ. මට භාවනා කරනකොට ව්‍යාපාදය ආවනේ. බිල්ල කඩා වැටලා නිින්දට වැටුණානේ. මට අතීතේ කල්පනා වුණානේ. මට අනාගතේ හිත ගියානේ. මට මේ සැක හිතෙනවානේ මෙතනද හරි භාවනා මධ්‍යස්ථානය කියලා මේකද කර්මස්ථානය කියලා මෙයාද ගුරුවරයා කියලා මට සැක හිතෙනවානේ. ඉතින් ওই පහ තමයි අර කාමය වෙනුවට එන කාම සංඥාව. ඉතින් කාට හරි පුළුවන් වේද කියලා හිතන්න බන කියලා උදේ ඉඳලා හැන්දෑව වෙනකන් අවුරුදු 100ක් හරි ඒ කාම ගුණයන්ට වැඩිය මේ කාම සංඥාව හොඳයි කියන එක මේ කවුරුත් පිළිගන්න කැමති නැහැ. මේ නීවරණ ටික කොච්චර වටිනවද? අර කාම ගුණයට වැඩි. කාම ගුණේ ප්‍රතිස්ථාපනය කරනයි මේ නීවර තියෙන්නේ. අපි දැන් කරන්නේ නීවර වලට වෛර කරනවා. වෛර කරලා පස්සේ ආයෙත් යන්න දින කාමයට වෙන යන්න දෙන්නේ නැහැ. ඉතින් කාටද පුළුවන් වෙන්නේ බණක් කියලා කියලා දෙන්න. යකෝ නීවරණ කෙනෙවත් ඕ දන්නේ ගිහි ගියත් අරපෙහින් දනේ. භාවනා කරන්න ගියේ හින්දානේ. වාඩි වෙච්ච හින්දානේ. ඕක තමයි භාවනා පළවෙනිම ප්‍රතිඵලය. මේ නීවරණ කියලා જાතියක් තියෙනවා. කාම ගුණයන්ගේ හේව නැල්ල. වෛර කෙරුවොත් ඉවර කරන්න බෑ. මම හිතනවා ඒක විතරක් තේරුම් ගත්ත ඇති මේ අග්ගිවච්ඡ ගොත්තු සූත්‍රය නැති වුණා. උදේ තරම් අපි නීවරණ වලට වෛර කළා තමයි රචනාව පටන් අරගන්නේ ලියන්නේ, හමාර කරන්නේ. නැද්දක් ඉන්න පතන්න දුමකින් කියන. ඉතින් යාර කියන්න පටන් අරගත්තොත් gedara ඉඳගෙන කාමේ බුද්ධි විඳිනවට වඩා මේ නීවරණ ටික කැහි ගෑනි දීලා හොටු ගෑනි ගත්තා වගේ. විඟුරු දීලා මිරිස් ගත්තා වගේ. ඉතින් මේක ප්‍රතිස්ථාපනයක්. ඔබට තේරෙනවද මේ කාමයේ ඉඳලා මේ වීතික්‍රමණය කරලා සතුම් මරන හොරකම් කරන කාමීත්‍යාචාරය කරන බුරු කියලා හිස්සචන පරිසවචන නැන්නේ නීවරණවල ඉව වෙන්න කායික වාචසිකනේ මේක මානසිකනේ ඒ නිසා මේ මානසික දේ හොඳ නිසා නෙවෙයි ප්‍රයෝජනේ සලකලා අර නරකට විනෝඩ මේක ප්‍රතිෂ්ඨාපනය කරන්න කියන එක බණවලදී පැහැදිලිව කියන්නෙත් නැහැ මට මතකයි මම පන්ිතාරාමේදී මා අවුරුද්දක් විශ්ේෂ ඊට පස්සේ මම අවසායඩු නම් හිටියේ නෑ දෙවෙනෙක් නයි ස්වාමීන් වහන්සේ මේ නීවරණ කියන්නේ හිතවිල්ලක් විතරද කියලා. ඔව් කිව්වා. ඉතින් මට හිතෙන යකෝ මේකත් එක්කනේ මේ රණ්ඩු කරලා තියෙන මෙතෙක් කල්. අලියැත්තු එක්කවත් ගෑනු මිනිහෙක්වත් රත්තරන් මිනිමුතු එක්කවත් මොකක්ද එන්නේ මේ හිතවිල්ල. උති හිතවිල්ල අපිට ගහන ඇටි බලන්න ගෑණික් මිනිහෙක් එක්ක රණ්ඩු කරනට වැඩිය අමාරුයි. අපි ඒකට විරුද්ධව කොච්චර කනපින්ද ගහනද කියලා බලන්න. කවදාරි හිතුනොත් මේ නීවරණ කවදාරි ධර්මයක් වෙනවා. මේ දාර තමයි අඹ සතර සත්‍යවට අනිවර කරන්නේ. ඒ නිසා නීවරණ එන්න දරපන්. මේ ඉන්නේ වීතික්‍රමණය වෙන කෙලස් නෙවෙයි පරිඋත්තානනේ. වීතික්‍රමණය නැති කල පරිඋත්තාන ගියා කියන්නේම ලොකු දෙයක් නේ. ඔබ දැන් කාය විවේකේ ලැබලනේ. මේ ඉන්නේ නැතුව කාය විවේකේ ගන්න බෑ. කියලා නීවරණ පිළිබඳව සාධරණයි කියලා කියන්නේ එන්න කියනවා ආවඩ ආයිබෝන් කියන එක නෙවෙයි. පැමිණි නීවරණයට වෛර නොකර ඉන්න පුළුවන් නම් එන ඉතින් නීවරණ වලට ආයෙ යාට කරදර කරන්න බෑ. ඒක ඊට පස්සේ විතරයි ධර්මය අහන්නේ. නිසා මේ කාම ගුණ වෙනුවට කාම සංඥාව ආපුවාම කාම ගුණයන්ට වැඩිය කාම සංඥාව යම් ප්‍රමාණයකට හොඳයි ප්‍රායෝගිකව. අපි දන්නවා කට්ටක් කනිච්චාම ඒ කට්ට අයින් කරන තව කට්ටක් අතර ගන්න වෙනවා. ඉතින් මේ දෙවෙනි කට්ටෙන් අයින්කොට රිද්දෙනවා. නෝන් නැත්තම් කට්ට ගන්න බෑ. අන්නේ දෙවෙනි කට්ට අපි පාවිච්චි කරන්නේ ආයුධයක් විදියටනේ. උපකරණයක් විදියට අපෝ බෑ මට කට්ටක් කන්නලා තියෙන්නේ ආයේ බෑ මේ කට්ටක් අතර ගන්න බෑ මට බයයි. ඒක තමයි හුඟ දෙනෙක් කියන්නේ. කට්ටක් නැතුව කට්ටක් අයින් කරන්න බෑ. ඒ නිසා දෙවෙනි කට්ට පාවිච්චි කරන ටූල් එකට. ඒක දන්නේ නැතුව අපි කට්ටට තියෙන බීජිකා නිසා කට්ට අයින් කරන්න ගන්න කට්ටටත් කට්ට ගහන්න ගියොත් ඇඩේ ඉතින් තට්ටු තමයි. නිය ওই භාවනා කරන යෝගාවචරණ වෙලා තියෙන එක තමයි. මේ ටූල් එකක් බව දන්නේ නැහැ. ඊට පස්සේ හිතන දැන් දරුවත් chance එක ගිහිල්ලා ආන්න හොඳ ඔන්න ඔබාන්ති කියන නිසා ගිහිපැවි ගිහි වෙලා ඉඳලා පැවිදි වුණා. දැන් බලන්නකො මේ අලිවන්දේට හරක් කියලා. දැන් නීවරණේ ආ හරි ඒක හරි ඒක මම දන්නවා. ඒකට රූප කර්මත්තානේ සරණ යපලයි. ආනාපානෙ හැකිතාක් හිත තියපන්. හැකිතාක් ඉන්න ඉරියවෙ හිත තියපන්. සක්මන් කරනකොට ඇවිදින බව දැනගනි. වම දකුණ ජීවිත රූප කර්මත්ත නින්නාතාකර පැහැදිලිවම කාමයේ සහ කාම සංඥා දෙකම නැහැනේ. ඉතින් බලපන් එක චිත්තක්ෂණයක් අයේ පවත්තනක තියෙන වටිනාකම. කාමගේ විතරක් නෙවෙයි දැන්. කාම ගුණ කාම සංඥාත් නැහැ. කියන බෑනේ සෝංශ චිත්තක්ෂණය නම් පුළුවන් දිගටම වරනේ. හරි. දැන් පුළුවන් බව දන්නවනේ එක චිත්තක්ෂණයක්. ඒක තමයි තොට මූල ධාතුවක් කියලා එකක් තියෙන්නේ. ලුණු මිරිස් කන මූලයක් කල්පනා කරපුවා. ඔක චිත්තක්ෂණ දෙකක් කරන්න. ඕකට තමයි කියන්නේ ක්‍රමසාවිදි කියලා. ඉතින් ඕක බුදුහාමර කියලා දෙන්න ඕනේ නෑනේ. අද පුළුවන් එක චිත්තක්ෂණයක් කයේ ඉනා හොඳයි. ඔයලා තේරෙන්නෙත් නෑ කයේ හිටියට සතිය පිටියට මේ කාමේශා කාම ගුණ දෙකම ප්‍රතික්ෂේප කරන බව තේරෙන්නේ නෑ. ඒක ඇත්ත. නමුත් මහචිසාරය සාංශ සඳහන් කරනවා. එහෙම චිත්තක්ෂණ 3-4ක් කරනවා තියෙනවා. අර තිබුණ අසහනෙ නෑ. ආතතිය නෑ. මට මේක අතහැරියනම් කබලෙන් ලිපට වැටෙනෝගේ එක්කෝ නිවරණ. එතෙන් ගෙවල් දොරවල තියෙන ප්‍රශ්න. අර හිත විවේකයේ කයේ ඉන්න එක කය කියන රූපේ නැත්නම් ආනපානේ නැත්නම් බිම්බි බෑකලීම නැත්නම් ඉරියව්වේ සක්මන කොයි ඉරියව්වේ කමන්නේ. ඒකෝට තියෙනවා manussකම ලැබුවේ කොච්චර ලොකු දෙයක්ද මට මේ ඕලාරික අත්පටිලාභයේ තියෙනවා යන යන තැන මොන කරදරයක් ආවත් කාම ගුණයක් ආවත් කාම සංඥාවත් රූපය අරමුණු කරගත්තොත් අන්න මිනිසයා ප්‍රශ්න දෙකකට උත්තර දුන්නා. චිත්තක්ෂණයේ හිතේ අරමුණේ කයේ පැවැත්ම. බුදුරජාණන්සේ කියනවා පොට්ටපාද සූත්‍රය මං හිතන්නේ. මහන්නේ කයේ හිත පැවැත්ම කරදරයක්, දුකක්, පරිලාහයක්. මේ කය කියන්නේ එහෙම හිත සන්තෝෂයෙන් ළඟන තැනක් නෙමෙයි. මේකට දුකක් කියන්න එපා. මේකට ප්‍රමෝදය කියපන්. මේකට ප්‍රීතිය කියපන්. මේකට සති සම්පජඤ්ඤය කියපන්. මේකට පස්සද්ධිය කියපන් මේකට සුඛේ කියපන් මොකද මේකේ පැවැත්තිල්ලෙන් කාමේශා කාම කොට අයින් වෙනවා කාම සංඥායින් වෙනවානේ ඒකනේ බුදුහාමුදුර අපිට දෙන මේ කළ හැකි දේනේ දෙන්නේ ඉතින් අපි ඒකේ නිවන හොයන්න කිව්වොත් හරියන්නේ අපිට බලන්න වෙන සාපේක්ෂව අතතිය අඩුයි සාපේක්ෂව තරතේ අඩුයි පරිලාහේ අඩුයි ඊට වැඩිය ටිකක් නම් කරතයි ආන්න ඒක කරගෙන කරන ගිහිල්ලා මේකේන ඉරියව්ව බැලුවා කියලා හිතන්නකෝ එහෙම නැත්නම් ආනාපානෙට දාගෙන හිටියා කියලා හිතන්නකෝ. නැත්නම් පිම්බීම හැකිලීමට දාලා හිටියයි කියලා හිතන්නකෝ. නැත්නම් සක්මනට ගිහිල්ලා හොඳට පුළු පුළුවන් තරම් වැඩි පියවර ගාණක් වැඩි තප්පර ගාණක් සක්මනේ ගත කිරීම බුදුන් වගේ ධර්මයේ වගේ සලකලා ගියා නම් වැඩි වේලාවක් අයත් එක්ක හිටියොත් ටික වෙලා යනකොට කයේ තැන් තැන් පැති නැති බව තේරෙනවා. දැන් කයේ උඩු කයේ නම් හිත පවත්තන්නේ. යාට තේරෙනවා මේ වෙලාව උඩු කයට හිත 100 100ක් ගියොත් යටි කයේ නැහැ. පස්සේ බලනකොට තේරෙනවා තියෙනවා. නමුත් අර වෙලාවේ යටිකය පිළිබඳ සංඥාව නැහැ. උඩුකය තියෙන බවට දැනීමක් තියෙනවා ආස්වාස් ප්‍රසවාසයේ ගැටෙනවා පිම්බීම හැකිලිම දැනෙනවා. එහෙම නැත්නම් මොකක් හරි පරිවෘත්ති ක්‍රියාවක් දැනෙනවා. එහෙම නැත්නම් හොඳට බලනකොට දකුණු කකුල රිදෙනවා නම් බර වෙලා නම් එයා කමඨාන් සුද්ධ වෙච්ච කෙනෙක් නම් දකුණු කකුල හොඳටම දැන් අවධානය යොමු සංඥාවක් නිකුත් කරනවා. පරිසම්බයන් ඔන්න කකුල රිදෙනවා කකුල රිදෙනවා කකුල රිදෙනවා කියලා. ඉතින් ඒකට යෝගාචරය බය වෙනවා මොකද මේ තමන්ගේ කකුලනේ. නමුත් එයාට කිව්වොත් එහෙම දැන් දකුණු කකුල රිදෙනවා වම් කකුල දිහා පොඩ්ඩක් බලපන් කියලා. එයා ඉන්න බවට සංඥාවක්වත් නැහැ. ඒ සංඥාව තියනනම් මේක රිදීම එන්න බෑ. ඉතින් යෝගාචරය මේ දෙකම කමඨාන් සුද්ධ කරපගත්ත කෙනෙක් විදියට සංඥාවත් එක්ක වැඩ කරන කෙනෙක් විදියට මේ රූපය තියෙන බවට දැනෙන්නේ සංඥාවකින්. හැම වෙලාවෙම හැම සංඥාවම අපි අහුවෙන්නේ වඩා රිදෙන සංඥාව විතරයි ගන්න. වඩා කෙලෙසෙන සංඥාව විතරයි ගන්න. ඒක එන්නේ අනික් සංඥා තලාගෙන. මධ්‍යස්ථ සංඥා තලාගෙන. සුඛ සංඥා තලාගෙන. ඉතින් අපි මනසින්, මානසිකාරයෙන් නැවත නැවත බලන අනුපස්සනාවෙන් අර රිදෙන්නේ නැති තැන පොඩ්ඩක් බැලුවොත් සාපේක්ෂව පේනවා එතන සංඥාවක් නැහැ. රූපේ තියෙන බාට සංඥාවක් නැහැ. කවදා හරි බලන්න මුළු කයම පිළිබඳ සංඥාවක් ගන්න බෑ. උඩු පැත්තට ගත්තොත් යටිපැත්ත නෑ. යටිපැත්ත ගත්තොත් උඩු පැත්ත නෑ. වම ගත්තොත් දකුණ නෑ. දකුණ නැත්තේ මේක යෝගාචරය බයට සලකනා වෙනුවට මේ සංඥාවගේ ප්‍රයෝගශීලීව නිරෝධයක් මෙතන තියෙන කියලා ගත්තොත් එයාට සත්පුරුෂයෙක් කියන්න පුළුවන්, සද්ධර්මයේ කියන්න පුළුවන්, යෝනිසමස්කාරය කියන්න පුළුවන්, දියුණු වෙනවා කියන්න. යෝගාචරය මේක සලකන්නේ මහා බැග්යක් විදියට. මොකද මේ කය මම කියාගෙන ඉන්න මිනිහනේ මේ තථාගත වෙන්න හදන්නේ. එයා තථාගත වෙච්ච කැලක් තියෙනවා. කකුල එක පැත්තක් රිදෙන්නේ නැහැ දැන්නේ මේ පැත්ත තථාගතයි. රිදෙන පැත්ත කිවිලඳ විතරයි කොත් ගන්නෙ, කොළ ගන්නෙ, ලියන්නේ, චෝදනා කරන්නේ ඔක්කොම රිදෙන පැත්ත ගැන විතරයි. අපි තථාගතයන් වහන්සේ පැත්තකට දාලා සංඥාව සරණ යනවා. දෙකම තියෙනවා. ඕනම වෙලාවක දෙකම තියෙනවා. එතකොට යෝගාචර කමඨාන සුද්ධ කරගෙන හරි සංඥා වෙනවා මෙතන. ඒක නිත්‍ය සංඥාවක් වෙන්න පුළුවන් සුඛ සංඥාවක් වෙනවා සුභ සංඥාවක් වෙන්න පුළුවන් ආත්ම සංඥාවක් වෙන්න පුළුවන් ඒකට සාපේක්ෂව තමන්ගෙම කයේ නොරිජින පැත්තකට හිත දාලා බැලුවොත් දැන් අපි මේ නිසන්වන්නේ මොකක්ද ප්‍රශ්න තියෙන්නේ මේ ප්‍රශ්න තින්සන්නවන්නේට වෙන ප්‍රශ්නයක් ආදාකත් එන්නේ නැහැ එනවනම් මේක ඉවරයි මේක එන්නේ එක පැත්තක ඕක ගැන විතරක්ම කතා කරන්න ගත්තොත් ඉතින් මාංශය උදේ ඉඳලා හැන්ද වෙනකන් ඒකෙන් පෙරෙනවා. එයා බැලුවොත් එම මේක ප්‍රශ්නයක් තියෙනවා මේක ආංශිකව ඒක අංශක. උන් තනි පැත්තේ කටේ ලස්සනට යනවනේ. අර ප්‍රශ්න හොයන මානසිකත්වයට මේ කවදාවත් පේන්නේ නැහැ. වැරදි අන්තර්ගවේෂී හිතට කරදරයට සාපේක්ෂව ඒක ඒක ටිකයි. විශාල ප්‍රදේශයක් තියෙනක සමාදම් විය. මුදිතාවක් ඇති කරපන්. මේක මේ දැකගනි. දකින්න බෑ. ඒ අපේ අධ්‍යාපනයේ වැරද්ද. අපේ අධ්‍යාපනය දීලා තියෙන්නේ අපි ඒ එක දිගට හිත දැම්මම පස්සේ ඒක දිගේම යනකොට අපිට සමස්තය දකින්න මතක අපි ආංශික කරනවා. ඒක රේඛීයයි. සමස්තය ත්‍රිමාණයි. සමස්තය අල්ලන්න බෑ. සමස්තය අල්ලන්න පුළුවන් මේ රේඛීය ක්‍රමයේ තුච්ච කළ සලකන්න අපේ මනස වැඩ කරන පාහර ක්‍රමේ තුච්ච ක්‍රමයේ අද මේ අපිට උපදෙස් දෙන්න එන ආණ්ඩුවට උපදෙස් දෙන මිනිස්සුන්ගේ තියෙන ඒ පටු සංකල්පනාව එන්න තරමටම වලිගොඩ ඉඳගත්ත රිලෙව් එක වගේ නටන්න ගන්න. වලිගේ තියෙන තිබ්බ හනුම වගේ නටන හෝ ගාල මොකද එයා ආංශිකව දැකලා තියෙන්නේ. සමස්තය දැකීමත් එයා හිතන ප්‍රශ්නෙම් පැන යාමක් කියලා. ඒක සර්වත්‍යංශය සඳහන් කරනවා මේ සංඥාවක් හොඳටම කරදර කරනකොට ඒ වැත්ත මතන් ගනින් සංඥාස්කන්ධය කිය. ඒ වෙනුවට තව පැත්තක් තියෙනවා තථාගත වෙලා ඒ වෙලාවේ. සංඥා නැහැ. සංඥාව ඉක්මවලා. ආ මේ වැත්ත පොඩ්ඩක් බලපන්. පුළුවන් නම් ඒක ගැන රචනාවක් ලියන්න එක තමයි ලෝකේ තියෙන හොඳම රචනාව. ඒ තමයි සාහිත්‍ය ලෝකේ හොඳම සාහිත්‍ය තමයි මෙතන මේ කරදර තියෙද්දි කරදර නැති එක කොච්චර ලොකු සාන්තියකද ඉන්නේ එයා උපයාගෙන ඒක ඉන්නවා. ඇයි අපිට බැරි ඒක ගැන පොඩ්ඩක් වචනයක් කතා කරන්න. මේ ලෝකේ කිසිම තැනක එහෙම ඉගැන්විල්ලක් දැකලා නැහැ. සුභය දකින්න අපි ඒක දැන නැහැ අසුභමයි දැකලා පුරුදුලා තියෙනවා. ඉතින් සරුවෙන් සඳහන් කළා තියෙනවා මේ අසුභය දකින්න දැකලා වද වෙලා තමන්ගේ ව්‍යාපාරේ පැත්තක දාලා සතිය කඩාගෙන අනුන්ටත් කෑ ගහගෙන අර තල් ගෙඩියක් තල්ලත්තක් බෙලි ගෙඩියක් තල්ලත්තක් උඩ වැටිච්චාම දුවන ආවෙක් වගේ වනේ ඉන වන සිපාව තීර මරණ කඩාගෙන දුවන ලෝකෙක ගිහිල්ලා බලපන් වැටුනේ මේ ඇත්තටම අහස කඩා වැටුණා නැත්තම් තල්ලත්තක් උඩට මේ පොඩි බෙලි ගෙඩියක් වටනද කියලා ඒකට යන්න කැමති. හුඟ දෙනෙක් හිතනවා මේක හරි භයානකයි ආන්තිකයි දැන් 2012 ලෝකේ එකතර නැතුණයි කිව්වා. දැන් 2016 නොවැම්බර් මාසේ නැති වෙනවා කිව්වා. දැන් දාලා තියෙන එක 2017 ඊට ඉස්සෙල්ලා ඉක්මනට කරගන්න කියන වැඩ. ඉතින් මිනිස්සු ඉන්නේ වලි වලිගෙන තියලා හනුම වගේ. ওই 2012 වෙනකොට කට්ටිය බෝධි පූජාවක් තියෙන හෝ ගලේ වෙලාවේ වටේම හිටිය බෝධින්නාංශ වටේ. දැන් තඹේක මතකයක් නැහැනේ ලෝක විනාශ වුණයි කියලා. ඊට පස්සේ 2000 ඉඳලා 1999 2000 වෙනකොට මුළු ගුවන් ඥානාවල් ඔක්කොම නැතර කරන්න වෙයි. කම්පියුටර් වලට දන්නේ 2000 කියන වර්ෂයේ බිඳු දෙක දැම්මට පස්සේ වැඩ කරන්න හැටි. 99 ඉඳලා 2000 වෙනකොට. විශාල ලুকু ජාත්‍යන්තර ගුවන් තොටුපොළ නැතර කරා. අලුත් කම්පියුටර් සිස්ටම් දැම්මා. අනේ මොකක්වත් උනේ නැහැ. අර එලිච්චිගේ අර එල්ලෙනක තනබුරුල්ල දැන් වැටේ දැන් වැටේ කියලා හිවලා කටලේලවා ගගෙන යනවා පිටිපස්සෙන්. දැන් මේ තනබුරුල්ල වැටේ හොඳ මසනේ වැටෙන්නේ නැහැ. ඕකේ හෙල්ලි හෙල්ලි තියෙන කකුල් දෙක හැපි හැපි. එලිච්ච ගානක් නැතුව තනකොළ ගන්නවා අර පිටිපස්සේ ඉන්නේ හිවලා. ඒකට කියලා කර කර ජීවත්. ඒ ජෝක් කියනකොට මට බයිනවා ඔබ අන්තේ බනට ඕන නැති දේවල් කියනවා. ඉතින් එලිච්ච ඊට වැඩිය නරකක් වෙන්න ඕක මම කියනවා ඒතර ඒකේ කරනවනේ. ඊට වැඩිය අකුසල් වෙන්න බය නැහැ එලිච්ච ඊට වැඩිය හිවලට. නෑ මේක බුදුහාමර කියලා දෙනවා. මේ සංඥාවක් අල්ලගත්තට පස්සේ උදාසයි. ඌ එකට වාල්. අනිත් ඒක හුවා දක්වන්න එක පචේ බහන්න පච 1000ක් කිය. මුළු ජනමාධ්‍යම දුවන්නේ සංඥාව. ඒක වන්නකොට බලන්න මේ ජනවාදයට අහු වෙන්නේ නැති පිරිසක් ඉන්නවා මේ ලෝකේ. උන් මොනවාක්වත් භාෂාවල් දන්නේ නැහැ. ජොලි ඉන්නවා. ඒ දවසක් කොන්දරටම මේ මෝඩ මිනිසෙක් ටික කාලයක් ගිහිල්ලා මහත් එක්ක වැඩ කරාලු. වැඩ කරලා ඉවරලා කිව්වලු මේ සෑර් මම මේ වරු වැඩට කෙරුවේ මං අද වැඩියෙන් අස්සල යනවා මම මෙතන වැඩ කෙරුවා කියලා ලියුමක් දෙන්න බැරිද කියලා. නෑ මම ලියන්නේ නැහැ එහෙම කිව්වා. අනේ සර්ටත් මට වගේ අකුරු වෙරිද කියලා කිව්වා. මට බෑ කිව්වා ලියුමක් ලියන්න. අනේ පව් අප්පා මං හිතුවේ එහෙම නේ සර්ටත් ඇත්තටම අකුරු වෙරිද කියලා කිව්වා. ඉතින් ඌ හිතුවේ මේ ලියුම් ලියන්නේ නැත්තේ අකුරු බැරුවා කියලා. අර මනුස්සයාට කිසිම ප්‍රශ්නයක් නැහැ චරිත හරි මුදු අකුරු දන්නේ නැහැ. යෝගේ මේ ජනමාධ්‍යයෙන් අයින් වෙලා හිටපු තරමට කන දේ දිරවනවා එලාව පැදුර නිින්ද සංඥා විශ්ින් අපි වට කරලා ඉවරයි. හැබැයි බුදුරජාණන්සේ කියනවා උඹට පුළුවන් සංඥාට සලූට් එකක් ගාලා වැත්තකට වෙන්න. ඒකයි ලොකු සංහස කියන්නේ අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගන්න ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගත යුතුයි. ওই ජනමාධ්‍ය පාවිච්චි කරන දේවල් දිහා බලන කටකරුණ දේ ආනන්ද සංහස කියනවා. අපි හිටියේ ඒක අවුරුද්දක් ලියුම් කඩන්න නැතුව. ඔක්කොම සංඝයා එකතු කරලා අවසරයක් ගත්තා. අපි මේ අවුරුද්දෙම දවසට පැය 18ක් උගොඩ භාවනා කරනවා එක වේලයි වන්දන්නේ ලියුම් කඩන්නේ. මේ ලොකු සංස්කෘතික කට්ටියම කැමති වෙනකම් මම කවදාකවත් ඒක ක්‍රියාත්මක කරන්නේ නැහැ. මම හැබැයි කැමතියි. මොකද මම පටන් ගන්නකොට යෝගාශ්‍රම සංස්ථාව තරුණයන්ගේ පටන් ගත්තේ වයසට ගියා එකෙන් අපිට ඒ දවස්වල අරණ්‍ය ප්‍රතිපදාව එක වේලයි. දෙවිල කතාවක් නැහැ. ඒක නිසා දැන් බෑ කරන්න ඒක. හැබැයි ජමක් කටන්න ඕන නිසා පටන් ගත්ත නිසා අපි සතුටු වෙනවා. දැන් අපිට පුළුවන් නම් තනි වේලෙන් ඉන්න ඉතින් කේමන සංස්කෘත මට බෑ. මට මේ දෙවේල වනදත් බඩ දානවා. ඔබ වහන්සලා කරනවා නම් මම සතුටුයි මං යනවා. නේ කිව්වොත් නේද අපෝ එහෙම කරන්න බෑ. ඒක ඕනේ ඔබ නම් වටන මේකේ මේ පදන එහෙම යන්න බෑ. අපි කොහොම සාකච්ඡා කරමු කියලා. ඉතින් සාකච්ඡා කරන ධම්මේ සඳහවර එක අඳින් කැමති. මොකද එයාට ඕන කියන්න පත්‍රේ. අපි අවුරුද්දක් ලියුම් කැඩුවේ නෑ. අපි අවුරුද්දක් පැය 18ක් භාවනා කරන අවුරුද්දක් තනි වේල වැන්දුවා කියන දාසයි. මිනිහට කරන්න බෑ හැබැයි. කවදාකවත් බෑ. ධම්මචාන්ස් කොහොමද කරන්නේ? මොකද ජර්මනිට දැන් තියන්න ඕන ලියුම් කඩන්න ඕනේ බලන්න මිනිහ කොහොමද දේශපාලන වෙන්නේ? ඥානන්ත ආමඳුර ලොකු සාංශික පැත්ත ගත්තා. ගත්තට පස්සේ අපි මම නම් ඡන්දේ දුනා ලියුම් නැතරමට හොඳයි කියලා. ඊට පස්සේ අපි බෝධිගුත්ල ආමඳුරපත් කරලා ලියුම් කඩලා අත්‍යවශ්‍ය දේවල් තියෙනවා සංඝයාට දැනද නැත්නම් කියලා දෙනවා මේ මේ දවස්වල ඉන්නේ නිසද්ද භාවය කියලා. ඉතින් ඔකට මේ විශාල වශයෙන් මේක ප්‍රජාතන්ත්‍රවාදී විරෝධයි. පවරන්න බෑ කාටවත් කාට වුණා ස්විච්චා වෙන්න පුළුවන් කියලා කතාව ආවා. ඉතින් ඥානන් සෝන්සි කිව්වා අපි මේ ගිය දොරලත් ඇරලා දමුතරන් අතහැරලා ආවට පස්සේ ලියුම කියන්නේ විස විදපු ඊතලයක් හොයාගෙන එළ පපුවට අයින්. ඔබ කොයි ලෝකෙ හිටියත් ලිපි ණය කියලා මේකට කියන්නේ. ඉන්න ලිපිනේට එවනවා. ලියුම කඩපු ගමන් අපි ඉන්නේ සම්පූර්ණ අර මනුස්සයා අඳපු චිත්‍රේ. අපි මේ ගිහි ගිය අතර බවක් අපි පැවිද්ද බව මොකක්වත් නැහැ. අපි ඊට සම්පූර්ණ මේ ලියුමට වග වෙනවා. ලියුම ඔහමයි. ගංගෙවල් වල ඒ දවස්වල ටෙලිග්‍රෑම් එකක් එනකොට ටෙලිග්‍රෑම් කාර්යය එනකොට heart attack. ලියුම කඩනකොට හොස්පිටාලෙ ගෙනියන්නේ. මොකද ටෙලිග්‍රෑම් එකක් එන්නේ රතු පෑනේ ලියලා භයානක දෙයකට විතරයි. ඉතින් ඒ නිසා මේ මේ කාගේ සූට් එකක් ඇඳගෙන මිනිස්සෙක් ආවොත් එක්ක පොලිස් කාර්යයක් කියලා හිතනවා නැත්නම් තැපැල් කාර්යය කියලා හිතනවා. අවේලාවේ ආවනම් ගෙදෙට්ට ගෙදර ඔක්කොම ඔක්කොම එකතුල අහනවා "එයි ටෙලිග්‍රෑම් එකක්ද?" "ඔව්." "ඔව්" කියන්නේ සීනේ. ඒ තරම් මේකේ බලයක් තියෙනවා. ඉතින් අපි කොච්චර ආසාවෙන් සෙල්ෆෝන් තියානවද කියලා බලන්න. අපි කොච්චර ආසාවෙන් ටෙලිවිෂන් එක ඉස්සරහා මේ කම්පියුටර් එක ඉස්සරහා ඉඳගෙන ඉන්නවද කියලා බලන්න. ඉතින් ඒකනේ අද ලෝකෙ වෙලා තියෙන පොඩි දරුවෝ කවදාකවත් අම්ල තාත්තත් එක්ක කතා කරන්නේ. උදේ ඉඳලා හැන්ද වෙනකන් ටෙලිවිෂන් අම්මට තාත්තට ලේසි. අනේ මෙන්න ළමයි අවුරුදු 12 13 වලට තැපැල් මාර්ගික ක්‍රමයට ළමයි හම්බ වෙලා. තැපැලෙන් ළමයි හම්බ වෙන්නේ දැන්. අර ඉස්සරහේ කාමදේවණේ කරලා නෙවෙයි. දන්නේත් නැහැ මොකද වෙලා තියෙන්නේ. ඉතින් මේ අම්මලා තාත්තා කියනවා අපිවත් දන්නේ නැති දේවල් මුන් දන්නවනේ. උන් කියලා දෙයි ඕන දෙයක්. මුත්‍රාන්සේ සඳහන් කරන මෙන්න මේ ටික තථාගතයන් වහන්සේ ඉක්මවලා තියෙන්නේ. ඒ ඉක්මවපු නිසා මේක මේ කාමේ සංඥාවේ ජීවත් වෙන මිනිස්සුෙන්න මේක දුප්පරියෝගාහු හිතා ගන්න බෑ. ඒ වුණාට කියනවා ਸਰවචනහික තියෙන විශේෂත්ව ඥානයකට ਸਰවචනංශ පින්ඩපාති වයින්නකොට බඹයක් තරම් දුර යටහෙළු නැත්තුව ගව්වක් තරම් දුර සිදුවෙන සියලුම දේ උන්වහන්සේ දන්නවා. ඒ සෙල්ෆෝන් නොත්ත පෙසන් වලින්වත් කලාවත් වලින්වත් පත්‍ර වලින්වත් නෙවෙයි. මොකද ඒ තරම් මනස විවෘතයි. සිද්ධ වෙන ඔක්කොම දේවල් ඒ මනසට නිකන් ටෙලි මේ මේ එයාපෝට් එකක් ළඟ තියෙන රේඩාර් එක හැතැම්ම 30ක් නිතරම බල බලන් ඉන්නේ අහසේ මොනවද තියෙන්නේ කියලා. නැවක තියෙන රේඩාර් එක හැතැම්ම පහක් හයක් දොර ඔක්කොම බලනවා. ඒ වගේ මේක වැඩ කරනවා. අර අර හරුප ගණ්ඩ ගණ්ඩ අපි වෙන්නේ තථාගත භාවයේ පැත්තක දාලා මේ සංඥාවක් බාර ගන්න. ඉතින් අපි ඒකට කියනවා දියුණුව කියලා. සිංගප්පූරු තරම් අපි දියුණු නැහැ. එහෙම නැත්නම් ඔය පිටරටවල අපි දුරු නැහැ කියලා. පිස්සු. මිලා මේ ලංකා මේ මේ මිනිස්තන්නේ විතර Wi-Fi කොහෙවත්ක්ම නැහැ. මම ඔය ඇවිදිනවනේ මේ පැය 24න Wi-Fi නේ. අපේ විතර තියෙන සිංගල් ස්ට්‍රෙන්ත් එකක් කොහෙවත්ක්ම නැහැ. අපි ඉන්නේ කොහෙදෝ කැලේ මෙයා වෙයි. මම මේ නම්බුකාරව කතා කරන්නේ විල්ලජ්ජායතෝ කතා කරන්නේ. විල්ලජ්ජ වෙලා. කොහෙවත් නැහැ. මම ඔය ගියා මේ මිනිස්සුන්ට ලොකුම ආසාවක් තියෙනවා. මට අඩු ගානේ Wi-Fi අරන් දෙන්න. අරන් දෙන්න ඩොංගල්ලයක්වත් වැඩ කරන්නේ නැහැ. ටෙලිෆෝන් වැඩ කරන්නේ නැහැ. ඔය ජීවුන රටවල්. ඒ මිනිස්සුන්ට කිසි ගානකුත් නැහැ. මේ අපි තමයි ලංකාව විතර සෙල්ෆෝන් පාවිච්චි කරන රටවල් ලෝකෙම නැහැ. විමන්තර කිව්වොත් එහෙම මේ අපිට පොල් ගස් ටික කරලා දෙන්න බැද්ද දෙන්න පුළුවන් කියලා මම ඉන්නේ ගහ උඩ බහලා පොල් කරනවා කියලා. මොකද ගහ උඩදී ටෙලිෆෝන් එක ගන්න. අපි මේවා දියුණුකම් කියලා අපි ඉදිරිපත් කරන්න ගියාට උගොල්ලෝ දන්නේ නැත්නම් දැනගන්න සෙල්ෆෝන් එක පාවිච්චි කරනවා ඩ්‍රෝන් එකක් කියලා ඕනම ප්‍රමාණයක මීටර 6ක ප්‍රමාණයේ බෝම්බේ දාන්න පුළුවන්. ඒකට ඒ සෙල්ෆෝන් එක අපේ අතට දීලා තියෙන්නේ වෙන මොකකටවත් නෙවෙයි. ඔය හාමා සංවිධානයේ ඉන්න මිනිස්සු මරන්න වෙච්චාම පාකිස්තානය දැන් කරන්නේ මොකද්ද? ඒ නම්බරේ චිප් එකේ තියෙන තැනට ඩ්‍රෝන් එක හරි ගස්සපුවාම ගිහිල්ලා ඇතම් 15000 මීටර් 15000 කට ඉඳලා ස්කෑන් කරලා බලතයි කොහෙද ෆෝන් එක තියෙන්නේ. ෆෝන් එක බොන්නේ නැහැ කාර් එකේ යතුරු තිබ්බත් ඇති. හරියට මීටර් 6ක් ඇතුළත ගහන බෝම්බේ කොහෙන් ආද මොනවද දන්නේ නැහැ පයිලට් නැහැ. ඩ්‍රෝන් එකේ වන්නේ ඕක මේ යුද්ධ උපකරණයක් මිසක්කා. දැන් අපි කතා කරන ඕනම දෙයක් ටැප් කරන්න පුළුවන්. ඒ පසුගිය ජනාධිපති මැතිවරණයට මම හිතන්නේ මේ වයඹ ප්‍රදේශයේ තිබුණු අතුරුමැතිවරණයට ටෙලිෆෝන් ලක්ෂ 3ක් ටැප් කරා. ටැප් කළා ප්‍රසිද්ධ කරා අපි දෙන්නවයි කියලා. ජනමත විමසුම ගත්තේ මොකකින් අන්ද මිනිස්සු කතා කරනකොට ඒ මිනිස්සු අර අර කියනකොට විශ්වාසයෙන්ද කියන්නේ කවුද කියන්නේ කියන එක කතා වෙන එක ටැප් කරපුවාම මිනිස්සු දන්නව කාටද ඡන්දය යන්නේ කියලා. පත්‍රේ දාලා ක්වෙස්චන් එකක් ආන්සර් නෙවෙයි. ඒ නිසා දැන් කොහොමවත් අපි බොක්කට නැගන් අත දාලා තියෙන්නේ. සංඥාවට දාලා තියෙන්නේ. ඒ දාන එකේ තමයි කතාව යන්නේ. නමුත් ਸਰවඥාන්සේ සඳහන් කරන කතාවේ යන්නේ නැති පැත්තක් තියෙනවා ඔය තියෙන්නේ. ඒ සංඥාවකට නතු වෙච්ච ගමන් අමතක වෙන පැත්තක් තියෙනවා අපිට. අපි යම් තැනකට අවධානය යොමු කරපු ගමන් ඒකෙන් අදහස් කරන්නේ අනිත් තැන් පිළිබඳ අපි හමනයි. අනිත් පැත්ත අපි එළියේ. අපි දන්නේ නැහැ. ඒතර බුදුරජාණන් කියන්නේ කමඨාන් සුද්ධ කරනවා වෙනවා නම් නැත්තම් අනුපස්සනා කරන විපස්සනා කරන මේ ඒ අතහැරිච්ච පැත්ත ගැන දන්නේ. ඒතකොට සමස්තය දන්නවා යා. මම මෙතන තමයි මම මේ ටෝච් එක ගහලා බලන්නේ. ඒ බලන නිසා මගේ අවධානය මෙතෙන්ට යන බව ඇත්ත ඉඳුරංගේ වැඩ ඉච්චරයි. නමුත් මට පුළුවන් ඉඳුරන් ඉක්මවලගේ ඥානකින් දැනගන්න මේ එකට අවධානය යොමුණයි කියලා කියන්නේ සමස්තය අමතකුණයි කියලා. සමස්තය අමතක වෙච්චාම පෙකෙනි වෙල කැපිලා ඉන්නේ අපි. අර අහුවෙච්ච එක දිගේ යනවා. කතන්දර දිගේ යනවා. ඒක ਸਰවචනංශේ සඳහන් කරන්නේ අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. අපි යමකට හිත බැඳුනා නම් ඒක කළ යුතුමයි කියලා හිතුවනම් අපි ඒක අභිනන්දනය කරපු නිසා තමයි අපි සමස්තය අමතක කරලා ඒකට හිත දාන්නේ. ඊට පස්සේ අභිවදනය කතා කරන තාක් කතා කරන්නේ අර highlight වෙච්ච එක ගැන විතරයි. උද්දීපන වෙච්ච පැත්ත විතරයි. අජෝසාය තිට්ඨ ඊට පස්සේ ඒක අපි රිංගගෙන අනික් කට්ටිය රිංගලා නැත්තේයි කියලා අහනවා. ඒගොල්ලන්ට කියනවා ඌව කර කර ඉන්න එපා මෙතෙන් දෙන්න. මමත්තර මතවාදයට වැටලා ඉන්නේ. මමත්තර ගෙට රිංගගෙන ඉන්නේ. ඔයගොල්ලොත් එන්න කියලා. ඉතින් ඒ කෙනෙක් ආංශික වෙච්ච ගමන් දර්ශනය පැත්තකට ගිය ගමන් එයා විශාල ප්‍රදේශයක් දැන හෝ නොදැන අමතක කරනවා. මෙන්න මේ නොදැන ඒ අමතක වීම සිළු තිරසනුවට සමානයි. නමුත් තථාගතයන් වහන්සේ දන්නවා මම මේකට අවධානය යොමු කිරීම නිසා මෙන්න මේ මේ ටිකට අවධානය යොමුුනේ නැහැ කියන එක දන්න නිසා අවධානය යොමු වෙච්ච කොටසයි නැති කොටසටයි සමහිත දානවා කියන එක තමයි අෂ්ටෝක ධර්මයේ කම්පා වෙන්නේ නැහැ කියලා කියන්නේ. උදාහරණයක් වශයෙන් කියන අපි භාවනා කරනකොට අපිට ආනපන 100%ක්ම අමතක වෙනවා. නිින්දක් වැටෙනවා. නැත්තම් නිින්ද වගේ යනවා. මේ සමහරු ඇත්තෝ ඒකට කැමති සමහරු ඒකට බයයි. එනිසා ඒක හොඳ නරක කියන්න බෑ. ඒත් එවිලක පාට සද්දයකට අවදි උනායි කියලා හිතමු. නැත්තම් මොකෙක් කරේල හැප්පිලා කයට ස්පර්ශයකට අවදි වුණා. දැන් හිතවිල්ලක් ඇවිල්ලා අවදි වුණා. අවදි වෙච්ච ගමන් මේ සද්දේ හෝ වේදනාව හෝ හිතවිල්ල අපි එක්ක ඒකට වෛර කරනවා නැත්නම් ඒකට ප්‍රේම කරනවා. මොකද ඒ නිසා තමයි අපි දන්නේ මේ ඉතින් ඉස්සලා අපිට සද්ද වේදනා හිතුවේ ඇවිල්ලා නැහැ. අපි ඉඳලා තියෙන සංඥා නැති තැනක කියලා. ඒ සංඥාවක් ආවේ නැත්තම් අපි ඉස්සලා තියෙන සංඥාවක නොවේ කියන බව දැනගන්න බෑ. සමස්තය දැනගන්න මේ සංඥාවකින් හවට පීරි ගෑවෙන්න ඕනේ. හිරිහැර වෙන්න ඕනේ. ඝර්ෂණය වෙන්න ඕනේ. පිරිමැදෙන්න ඕනේ. පිරිමැදිච්ච ගමන් භාවනා කරපු කෙනෙක් යකෝ මෙච්චරලා සංඥාවක් තිබිලා නැහැ මතකවත් තිබිලා නැහැ කියලා සංඥාවට සාපේක්ෂව තමයි සංඥා නැත්තන තේරෙන්නේ. එතකොට යෝගාවචරයට අවසාන වශයෙන් ওই නේම සංඥා නාසඤ්ඤායතනත් ඉක්මනට පස්සේ බුදුරජාණන්සේ අභියෝගය තමයි. ඒ මතුවෙන සංඥාවටත් ඊට ඉස්සෙල්ලා තියෙන සංඥාව නැත්තත්වයටත් නොසැලෙන්න ඉන්න පුළුවන්ද කියලා. තමන්ගේ විවේකයේ කඩන සංඥා නැත්තත්වයට කඩන සද්දයක් ඇහෙනවා කියලා හිතන්න. ඒ සද්දයට වෛර කරන්නත් එපා. ඊට ඉස්සෙල්ලා තියෙන සංඥා නැත්තත්වයට වෛර කරන්නත් එපා. ඒ සද්දයට ප්‍රේම කරන්නත් එපා. මේ ඊට ඉස්සෙල්ලා තියෙන ප්‍රේම කරන්නත් එපා. මේ දෙක හේතුඵල ධර්ම දෙකක්. මේක නිසා මේක එනවා මේක නිසා මේක එනවා ආන්නේ දේ වෙන්න නම් අර ගත්ත රූපේ කාය అనుපස්සනා වේදනා అనుපස්සනා මේ ආනපානි ගෙවෙනකම්ම ඉඳලා ඒක රූප සංඥාවක් බවට පත්වනකම් ඉන්න කියනවා භාවනා කරනවා කියන්නේ එච්චර ඇත්තටම ඒ රූප සංඥා වුණාට පස්සේ අපිට අරමුණ නොපෙනී යනවා නොදෙනී යනවා සියුම් වෙනවා හැබැයි ඉතින් ගොඩාක් දේවල් බලුවමනයක් වගේ සන්තතියක් ගොජයක් පේන අන්නේ ගොජේ දිහා බලන ඉතින් ඒකත් නැතිලා ආයේ ගොජේ මතුවේ එක්ක ගොජේ සද්දයක් වේදනාවක් හිතවිල. අන්න ওই දෙකටම සමසිත සමමිත පොතෙන් තථාගත කියලා කියන්නේ නමුත් ඒක හරි අමාරුයි යෝගාවචරයට ඒත්තු ගන්න මොකද අර විවේකයේ හොඳයි කියප එකන කියන මෙච්චර භාවනා කරලා ලබාගත්ත විවේකයයි ඒක ගැටිච්ච ඇරෙන කලන් එන අරමුණටයි කොහොමද සමහිත පාත්තන්නේ එහෙනම් අර විවේකයට බය වෙච්ච එකන සද්දයක් ආවිලා තමයි යන්තම් තීයලවිලා මම දැන් එළියට ආවේ ඒක නම් හොඳයි කියපේ කරන්න කියනවා අර මේ බය වෙන එකට කොහොමද මේකට සමස්‍ය සලකන්නේ කියලා. ඉතින් ඒක තමයි බුදුහාමුදුර අපට දෙන අභියෝගය. ඒක තමයි බුදුහාමුදුර පහළ වෙන්න ඉස්සෙල්ලා ලෝකෙ නොතිබිච්ච රහස මේ දෙකට සමහිත සමමිත දානවා. ඉතින් මේ සමමිත සමමිත දාන්නේ දැන් රූප සංඥා ගෙවිච්ච ගැඹුරු සක්ම පරියක භාවනාවනේ. ඉතින් පුළුවන් ද මේ ගැඹුරු සක්මන් භාවනාකදී වෙන මේ සමාධිය කලසේ තමන් මරන්න එන මේ තමන් නැත්තම් සමාධිය කඩන්න එන මේ මරන්න එන මේ අරමුණටත් ඉතෙක් වෙලා ඒ කිසිත් අරමුණක් නැතිව සමාධියට සමහිත පවත්තන්න මේක එයා දන්නවනම් දැක්කනම් ආශේවනේ කරානම් ඒක එදිනදා ජීවිතයට පැවැත්වීම තමයි සම්මා ආජීවය කියලා කියන්නේ යහපත් පැවැත්ම නැත්තම් අත්ත සම්මා පණිදි. එහෙම නැත්නම් අත්ත කුසලය කියලා කියනවා. එහෙම නැත්නම් අර්ථ සිද්ධිය කියලා කියනවා. බුදුරජාණන්සේ පෙන්වන්නේ පරියංකේදී විතරයි. පරියංකේදී දැක්ලා කියනවා දැන් මේකේ උඹට පේනවනේ ඔය සමාධිය කඩන්න ආපු එකයි සමාධිය සමාධියයි. සතිය කඩන්න ආපු එකයි සතියයි. දෙකටම සමහිත දාපන්. හැබැයි සමහිත දාන්නේ රූප සංඥා මට්ටමට භාවනා දියුණු කරලා පස්සේ. රූප සංඥා කියන එක අදහස් කරන්නේ ආකාසානං ඡායතන, විඥානං ඡායතන, අකින්චඤ්ඤායතන, නේව සංඥානා සංඥායතන කියන රූපය අරූපය මගින් ප්‍රතිස්ථාපණය වෙන තැන. ඉතින් උඟ දෙනෙක් හිතනවා ඒක සමත භාවනා විතරක් තියෙන එකක් කියලා. ඒගොල්ලෝ ඒක බුද්ධියට සින්න කරගත්තට ඔය පොට්ටපාද වගේ සූත්‍ර බුදුන්සේ සමත විපස්සනා කියන්නේ නැහැ. ඒක පෙන්නනවා භාවනාවේ සම අරමුණ ගෙවිගෙන යනකොට අපි රූපේ අරූපෙන් ප්‍රතිස්ථාපනය කරනවා. ඒතකොට තියෙන රූප සංඥා. සංඥාමයෝ ඒ කයට කියන්නේ සංඥාමය කයක් නම් මනෝභූබංගම කයක්. මනෝසෙට්ටයි මනෝමය කයක්. අන්න එතෙන්දී අල්ලාගත්ත දේ එතෙන්දී බුද්ධි විඳපු දේ එයාට රූපෙටත් දාලා බලන්න පුළුවන්. එයාට ඊපස්සේ කාමයටත් දාලා බලන්න පුළුවන්. එයාට ඉදින්දා ජීවිතෙත් දාලා බලන්න පුළුවන්. අශ්ලෝක ධර්මේ කම්පන වෙ ඉන්න පුළුවන්ද? ලාභයක් ලැබුණා, පාඩුවක් ලැබුණා, යසක් ලැබුණා, ආයසක් ලැබුණා. දිනුවත්, පෙරදුනත්, සීතලෙත් තුනුසුමෙත්, සැපේදී දුකේදීත් ඉන්න පුළුවන් නම් මිනිස්සු ගණන් ගන්නෑ. මිනිස්සු හිතන්නේ මේ මේ මේ අන්තභාගයක් වෙයිලයි කියලා. මිනිස්සු හිතන්නේ ඩිමෙන්ෂියා ඇවිල්ලා වෙන්නද කියලා. එහෙම නැත්නම් පාකින්සන් වෙන්නද කියලා හිතනවා. ඒ මිනිස්සු කොයි එකකට සමහිතන ඉන්නේ? ඉතින් බුදුන්සේ කියන එතෙන්ද ගිය මිනිස්සයා ගම්බීරෝ අප්පමෙයෝ දුප්පටිකා දුප්පටිකා දුප්පරි යෝගාහු. ලෝකයා මිනිස්සු හිතන්නේ මේ මැට්ටෙක් කියලා. බීලියන්ිය බීලියරියෙක් කියලා හිතන්නේ. එහෙමත් වෙනවා අඥාන උපේක්ෂාවට. නමුත් මේක එහෙම නෙවෙයි. කාමයේ කාම සංඥා ප්‍රතිස්ථාපනය කළා කාම සංඥාව රූපයෙන් ප්‍රතිස්ථාපනය කළා රූපේ රූප සංඥා ප්‍රතිස්ථාපනය කළා එතනදී මෙයා මේ යම් කිසි සංඥාවකින් නම් තථාගතයන් වහන්සේ පඤ්ඤාපණය පනවන්නේ අන්නේ සංඥාව නෑ ඒ කියන්නේ එයා දන්නේ නැහැ මොකද උනේ කියලා මේ කාලය ඇතුළත මතක නැහැ නිින්ද ගිහිල්ලත් දන්නෙත් නැහැ නැද්ද දන්නෙත් නැහැ හැබැයි ඉස්සලත් දන්නවා පස්සේ දන්නවා ඒක නිසා මේකේ තියෙනවා මොකද්ද නොගිලිහිච්ච தত্ত্বය අන්නේ නොගිලිච්ච தত্ত্বය නොදැනීම තමයි තර්ක මනසේ ඇති. ඕකට තවදි වෙන්න පුළුවන්. හොර තවදි වෙනවාට කියනවා බුදු වෙනවයි කියලා. ප්‍රබුද්ධ වෙනවයි කියලා කියන්නේ යමක් නැති වෙලාවට අවදි වෙනවා. ඒක අවදි වෙන්න බෑ අඳුරට බය මිනිසුන්ට. ඒකට අවදි වෙන්න බෑ යමක් ගෙවෙනවා දකින්න බැරි මිනිසෙකුට. ඒකට අවදි වෙන්න බෑ හට ගැනීමට ආස කරන මනුස්සයට. ඒකට අවදි වෙන්න බෑ මේ මේ ප්‍රගතිය මේ නිර්මාණශීලීත්වයට ගරු කරන කෙනා. මොකද අතන තියෙන ගෙවීමක්, වැයවීමක් හට ගන්න පැත්ත නෙවෙයි. ඉතින් ඒ නිසා මේ ජීවිතේ ගත කරන තලතුණකම කියලා කියන්නේ ඉති සමුදේ පස්ස ධම්මානුපස්සී වාජීති වය ධම්මානුපස්සී වාජී පස්සති සමුදේ වය ධම්මානුපස්සී වා කායේ කායස්පන් විරති සමුදේ දකින්න එක හොඳයි හැම ව්‍යාපාරයක් පටන් ගන්න එක හොඳයි නමුත් ඔක්කොම විවර වෙනවා නිසා ඒකේ Nirodhe පොඩ්ඩක් දකින්න කිව්වොත් ඒක අවමංගල්‍යයක් කියනවනම් මුස්පීන්තුවක් කියනවනම් එහෙම කරන මනුස්සය නැති කරන්න ඕන කියනවනම් ඒ මනුස්සය කවදාකවත් බෑ නිරෝධයක් දකින්න. ඉතින් මේ මනුස්සය එතකොට වෙන්නේ සුසාන වර්ධනයක ඉන්නේ. සුද්ධ සුසාන වර්ධනයක. නිරෝධය දකපේ කරණ තියෙනවා තථාගත වෙන්න නම් මේකේ වින වනසෙන පැත්තක් තියෙනවා. විනාශ වෙන පැත්ත. ඒක දිහා බලලා කටවන්න හිටපන්. ඔබ ඉන්නේ ඉස්සලත් ඔක තිබ්බ මරන ඉන්නකොටත් දින මරන පස්සෙත් තියෙනවා. ඔක කොහොම කරොක්ක ගඟ උඩට හරවන්න බෑනේ. නිසා මේක පුළුවන් නම් උත්සාහයක් ගන්න. බෞද්ධ ජන හිතය බෞද්ධ ජන සුඛය. එම් බෑනි. ඒක ජයසිරි මංගලම් කිව්වා. වෙච්ච දෙයට එන්න සෛරද කිව්වා ගියා. ඒක අමාරු. ඒක කාටවත් තර්කයට ඔප්පු කරලා දෙන්න අමාරුයි. ඒක කරන මනුස්සයාටත් මේ මේ ඔය සදාචාරවාදීන්ගේ කෙනෙහිලුවට ලක් වෙනවා. ආගම්වාදීන්ගේ කෙනෙහිලුවට ලක් වෙනවා. එහෙම නැත්නම් මේ මේ গিදෙට්ට මරගාතේ ලෝකෙට ප්‍රකාශ කට්ටියකම කෙලෙහිට ලක් වෙනවා. නමුත් ඇත්තම කියනවනේ කාට කොනහන්න බෑ. ඒකට මොකද එතන කෙනෙක් නැහැ. මේ තථාගතයන් වහන්සේ කියලා කවුරු හරි පණවන ලද්දක් නැහැනේ. මේ ධර්මයක් තියෙන. ඉතින් මේ ධර්මයේ තේරුම් ගන්නට මේ මේ මේ මේ පරිච්ඡේදෙ එන්නේ ඉස්සෙල්ලා අග්ගිවච්ඡකත කතාන උඹට බෑ. උඹ දිත්‍තිගතයි. දිත්‍ති කාන්තාරයක ඉන්නේ. පඹගාලේ පැටලිලා වගේ. මෙවැනි පැටලිච්ච මිනිස්සු මෙහෙම කොහොමද සංඥා නැති තැනක් තමයි තථාගතයන් වහන්සේ ඉන්නේ කියලා කියන්නේ. ඒක නිසා අපිට තේරුම් ගන්න බෑ. හැබැයි තරුවචාන්සි මට පේනවා අවුරුදු 2600 කට පස්සේ මේ වගේ මිනිස්සු ටිකක් පහලේ උන්ගෙන් කවුරු හරි මේක තේරුම් ගනී කියලා බලාපොරොත්තුවක් තියවිලා තියෙන නැත්නම් සූත්‍රය කියන්නේ අග්ගිවච්චකත තේරුම් ගන්න නැහැ කියලා එතනදීම කියනවා. මේ අපිටනේ කියන්නේ. අපිටනේ කියන්නේ. ඉතින් අපි තාම තථාගතයන් වහන්සේ දල්ලන්නේ නැත්නම් රූපේද සංඥාද වේදනාද කියලා බැලුවොත් බුද්ධ ආගම දිහා බලන්න හරියට පහට කපන්න. බුද්ධ ආගමේ රූප අල්ලලා තියෙන හැටි. බුද්ධ වේදනාවල තියෙන හැටි. එකේ සංඥාවල් මේ සියන්නිකායේ මේ රාමඤ්ඤනිකායේ මේ උපසම්පදා මේ මේ පිහිටපේක නොපිට මොන මොන තරම් දාගෙන තියනවද කියලා මේක. ඊට පස්සේ ඒක සංස්කරණය කරන කොච්චර විවස්ථා හදනවද කියලා බලන්න. මේක මේ සංස්ථාපනය කරන්න. ඊට පස්සේ උන් වෙනයි අපි වෙනයි ඈ. ඔන්න විඥානයත් ආ වැඩ කරා. ඉතින් මේක නැත්තම් ආගම නැත්තම් ඇත්තටම ලෝකේ හොඳයි. මේකයි කාල් මාක්ස්ගේ ආගම කියන්නේ අබින්. කෑවට පස්සේ උන් දැය මොකුත් නැහැ. බලාගත්තතේ බලානිදී සූස්තිය ගැහුවා වගේ. ආගම නැහනේ. මිනිස්සු මිනිස්සු වගේ ඉඳීවි. ගහ කොටගෙන ඒක වෙනම දෙයක්. හැබැයි මේ ආගම වෙනුවෙන් මාටිසම් නැහැ. අත එච්චර කැත දෙයක් වෙන කොහයක්වත් නැහැ. මේ මතවාදයක් තමයි මිනිසෙකුට කොළහන. මතවාදයක් සමන් සුමරනවා. හොරකමක් කරුවොත් සාතික් මරුණා මරුවා ඒක වෙනම කතාවක්. මතවාදයක් නිසා. ඒක තමයි මිනිස්සයය තුළ විතරයි ඒක තියෙන තිරිසන් තුළ කවදාකවත් නැහැ. මතවාද නිසා තව කෙනෙක් මරනවා කියන තිරිසන් තුන නැහැ. ඒ වගේම මේක මේ මේ නොදියුණු මිනිස්සය තුලත් නැහැ. අපි කියන මේ ලේචන් තුල නැහැ. මේක තියෙන ශිෂ්ට මිනිස්සය තුල. නමුත් ඒක එහෙමම විය යුතු නෑ සරුවචනස කෙනෙක් අපිට පහල වෙලා ඉන්නවා. උන්වහන්සේ මතක් කරලා දෙනවා උඹලා මොන જાචේ මාව අඳුර ගන්න හැදුවත් උඹලා කිසිම මිනුමකට හැඳිනීමකට මාව අහුවෙන්නේ නෑ. උඹට එතෙන් එන්න කියලා මං කියන්නේ. පුළුවන් නම් ඒ අඳුර ගන්න බැරි තැන්න වරින් දඬුවත් ඇවිල්ලා ඉන්නේ ටිකකට. ආන්න ඒක වැඩි කරලා දියුණු කරලා සමස්තය දිහා බල්ලා ඉදිරියට යන්න ගියොත් අපිට මේ Nirodhe පිළිබඳ යම් සාදර බවක් ඇති කරගන්න වෙනක මුස්පේන්තුවක්වත් කාලකණිකමක්වත් නෙවෙයි. ඒක ස්වභාවය කියලා තේරුම් ගන්න පුළුවන්. එතකොට අපි මේ අග්ගිවච්ඡකොත් සූත්‍රයේ තියෙන කොටසක් තේරුම් ගත්ත වෙනවා. ඒ නිසා රූපයට සාපේක්ෂව වේදනා සාපේක්ෂවට ගත්ත ඒ අවබෝධය සංඥාවට සාපේක්ෂව ලබා ගැනීමෙන් අපි ළඟ තිබෙනේ සංඥා විරත්තස නසන්ති ගන්තා පඤ්ඤා විමුක්තස නසන්ති මෝහා කියලා තියෙනවා. සංඥාවෙන් අයින් වෙච්ච වෙනාට කිසිම තැනක ග්‍රන්ථි ස්ථානයක් නැහැ. සංඥාවෙන්මයි වදින තරයක් ගැට වදින්නේ. හුඟක්ම ගැට සංඝ ගැට. ওই ගිහියන්ගේ ගැට වගේම නෙවෙයි. ආම්මෝ හරිම භයානකයි. දැන් ගිහියෝ ළඟ තියෙන කැත්ත වගේ නෙවෙයි සංඝයාගේ කරකැත්ත. තලිපිය සිස් ගන්න විතරයි දන්නේ, පෙල්ල වැටෙනවා විතරයි දන්නේ. ඔය හද්ද වද්ද මොකක්වත් නැහැ. ඒ නිසා මහාන වෙන්න ඉස්සෙල්ලා මට කිව්වා "ඔබ යන්න ගන්නේ මහා භයානක තැනට ඔත්තන මහා මුතු ගැට තියෙන" කියලා. ඒ මොකද මේ සංඥා විරත්තසන සම්තිගන්ත. අපි සංඥාවේ අහුවෙලා තියෙන ප්‍රදේශය. සංඥාට වෛර කරන්න එපා මිත්‍යා දෘෂ්ටිකයන්ට වගේ. සංඥාව තේරුම් ගන්න උත්සාහ කරන මාව කොටු කරන මං උසස් කරලා අනික් අය පහත් කරන හදන ගතිය ඕ නැත්නම් තමයි හීනමානට දාගන්න ගතිය. මේක ආගන්තුක කෙලෙසක් කියලා සලකන්න. මේක ආවේනික නයිසાર્ගික ලක්ෂණක් නෙවෙයි. ආගන්තුක කෙලෙසක් එනිසා මේක අයින් කරන්න පුළුවන්. අන්නේ අයින් කිරීම සඳහා ශක්තිය සඳහා ධෛර්යය සඳහා ධර්මදේශනාව හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි. ධර්මදේශනා නැත කරනවා ශිරු දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් අපි ධර්මදේශනාවේ સમાප්තිය සඳහන් කරන්න ඉස්සෙල්ලා කාට හරි මේ සම්බන්ධව කිව යුතු කළ යුතු ප්‍රශ්න කළ යුතු ප්‍රකාශ කළ යුතුමක් තියෙනවනේ ධර්ම සාකච්ඡාවක නාමයෙන් අපි ඒකට අහුම්කම් දෙමු එහෙම නැත්නම් අපි මේ අර සමහිත දානවා කියෝ වෙලාවේ සායනස ඒක ඒ කියන්නේ ප්‍රතිවේක්ෂා කරලා ඒ කියන්නේ ආටිෆිෂියලි එක සමහිත දාන්න ඕනේ නැත්නම් කොහොමද ඒක ඔටෝ එනවද මුලදි මුලදි ආටිෆිෂියල් මුලදි ආටිෆිෂියල් අපි සක්මන් කරනකොට කරන්නේ ආශිර්වාද කළා කියලා අනායාසයෙන් සක්මන වෙන්නේ ඒකට කොච්චර කල් අපි සක්මණ සීසන් කරන්න ඕනේ. කොච්චර කරන් වේ ස්පීඩ් එක සීසන් කරන්න ඕනේ. බලන ඊට පස්සේ පස්සේ නිකන් අම්මා ගොඩකට ගියා වගේ අනායාසයෙන් යනවනේ. මුලින් ටික ආටිෆිෂල්. මුළු ශාසනයම එමයයි. ආනපණ්ඩිත තානවා කියන කාටිෆිෂල්. ඊට පස්සේ ආනපණ ගෙවෙන්න පටන් ගන්න ආනපණ සීසන් වුණාට පස්සේ. සීසන් වෙනකන් ගෙවුණත් ගෙවුණා කියලා ගණන් ගන්න. ඒක හරදරයක් කියලා හලකන්න. මුදුවට ඒක සීසන් වුණාට පස්සේ විවේකීව බලන්න පුළුවන්. මේක අල්ලගත්තට මොකද ගෙවෙනවනේ. දැන් අල්ලගන්න උත්සාහ කරනකම් ගෙවුනොත් කරදරයක්, හිංසාවක් අපිට බාධාවක් කියලා පේනවා. බාරගන්නෙත් නෑ ඒක ආනපන ගෙවීමක් කියලා. කරදරයක්. හොඳට ආනපනේ නිතර දකින්න කෙනෙක් බාරපත් කරම මේ වෙලාවෙන්නකොට මේ යනවා. ඉතින්ට යන්න ටික බුදුහාම කියනවා මරණ මොහොතේ කරන්න බෑ වයසට ගිහිලා කරන්න බෑ ලෙඩ වෙලා කරන්න ඕක ටික පුළුවන් හයියත් ඉතිලා පුරුදු කරගන්න. අන්තිමට මරණ වෙලා එනකොට ඕක කරන්න බෑ. මේ ලෝකේ තියෙන කෝලම් දැකලා දැන් ටිකක් වෙලා වරන බලපන්. තක්මන සීසන් කරගනිමු. ආනපාන සීසන් කරන්නේ. එළ ආනපාන කරගෙන ඉන්නකොට සද්දයක් ඇහෙනවනේ තරහා එනවනේ ඉවසපන් කරබන හිටපන් යාට විශේෂ. මොනම හේතුවක් නිසාවත් වෛරෙන් වෛරේ සංසිඳෙන්නේ නැහැ කියලා හිතපන් ඕක උඹ නැහැ වුණා වගේ හිටපන්. බූරුවෙක් වගේ හිටපන්. කියලා බුදුහාමුදුර අපිට දෙන්නේ වෙන දෙන්න දෙයක් නැහැනේ. අපි කරන්නේ සද්දෙට වෛර කරනවා, වේදාට වෛර කරනවා, පිප්පෙක් කණ්ඩක් දන්නොත් වෛර කරනවා. ඒක තමයි අම්මලා තාත්තලා අපිට දීපේක. ඉස්කෝලේ පාඩම් පන්තිදී වෙලා. බුදුන් කියන්නේ එහෙම කිව්වට කමක් නැහැ පුතේ. ඔබට පුළුවන් නම් ඕක කේස් එකක් ගන්න එපා, කතා කරන්න එපා, අභිවදනය කරන්න එපා, අජෝසනය කරන්න එපා, අභිනන්දනය කරන්න එපා, ඊගාචිත්තක්ෂණයට ඵලයක්. කියන්න බැරි එකක් කියන්නේ බුදුහාමුදුරුවෝ. හරියට නියන් තිතක් අනුකම්පා නැතුව වගේ අපි තථාගත වගේ ඉඳලා කතා කරන බුදුන් තථා කරයි කරන්න ඕන නිසා එහෙම කරන්නේ. වෙන කිසිම කෙනෙක් කියනවා අමාරුයි නේද කියලා අනුබුදුන් කවදාත් අමාරු නේද කියලා අහන්නේ. අමාරුයි. හැබැයි උඹට පුළුවන්. මේ තියෙන හැම පහසුකම කරන්නේ අපි කොන්ද කඩන එක. අපි මේ දෙන්න හදන හැම යටිතල පහසුකම කරන්නේ අපි තියෙන පෞරුෂත්වෙ මොට කරනවා. යම් ප්‍රමාණයක් ඕනේ. ඒක ඇත්ත අපි දන්නවා ඒක බේසික් නීඩ්ස් කියලා જાතියක් තියෙනවානේ. කවදාවත් මනුස්සයර තේරෙන්නේ නැහැනේ බේසික් නීඩ්ස් මොකද්ද ලක්ෂ්‍ය දෙක මොකද්ද කියලා. ඒකනේ මනුස්සයන්ගේ හැටි. ඒකනේ මේ මල්ටිනේෂනල් කම්පැනි මෙච්චර ඇඩ්වර්ටයිස්මන්ට් ගහන්නේ. ඒකනේ චීන දවල් රාත්‍රී නොකර අපිට ප්‍රොඩක්ට් හදන්නේ එහෙ ඉඳගෙන මොකෝ අපිට හදරේටද? ගිහිල්ලා වෑන්ඩ බනින් සොලේම අපි හිතන හිතන જાති ඔක්කොම ප්‍රොඩක්ට්ස් වෙනවා. පුදුම හිතනවා අම්මා අප්පච්චටත් ඇරිය මුන් හොදලා මේ ලාභෙටත් දෙනවනේ. හිතනවා අපිට ලාභෙට කියලා. දන්නවා අපි කවදා සතුට වෙන්නේ නැහැ කියලා. මම අහනවා කීප දෙනෙක් වගේ සාන්ත මොන දවසක මම ගන්න මොනක්වත් ඕනේ. මට ඕනේ සාප්පු යන්න. එන මොනක්වත් ඕනේ නැහැ. ගිහිල්ලා දැක්කට පස්සේ ගන්න මොනවද ගන්න? මම දන්නේ නැහැ. එච්චරයි. මේ කඩේට ගියාට පස්සේ කවදාක හිතපු ප්‍රමාණයට රොඩු ගන්නව ගන්නවමයි. ඉතින් පේනවනේ මොකක්ද ඒක ලැජ්ජාව කියන්නේ. මට කිසිේත් මොනක්වත් එපා මේකට ආව මට බයින්නන කොච්චරද බඩු ගේනවා කියන්නේ. හැබැයි සාප්පු වෙන ගනෝ oh yes. ඒ මොකද මේ අසීමිත තෘෂ්ණාවක් අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආසාවක් මනසේ ඉන්නේ තෙවිද තොපිට ගැලවීම. විතරක් නෑ. ඒ විදිහට දැන් මෙයාගෙත් ආසාවල ඉෂ්ට කරන්න කිව්වොත් එමේ ඩබල් ෆෝල්ඩ් වෙන්න හැටි හිතන්න. දැන් මේ මටවත් බෑ මට දැකලා යමක් කන්ට්‍රෝල් නැතු කන්ට්‍රෝල් එකක් නැහැ සීමා නැහැ. ඒකට මම හිතුවේ මෙයා මගේ හොඳම යාළුවා නැත්තම් අහවලා මෙයාගේ ආසාව සපුරන්න කිව්වොත් be mindful mind your own business. සාස ඒකට අතරයි ඒකට සානන්තර දැරීම කියන එක අපිට කියන්නේ දැන් ඒක දාන්නේ නැති වුණත් දාන චුට්ටක් හම්බුණත් ඒක දරුවෝ චුට්ටක්වත් නැති වෙන්න ඕනේ. චුට්ටක්වත් නැති වෙන්න ඕනේ. ඒක ඒකත් ඒ සමහිත කතාවක්. මේක නෙමෙයි මේක ටිකක් නිකම්ම මහානකමනේ. සමහිතේ නේ තව ඉස්සරහට. මට මේක දවස් දෙකක් කන්න නැතුණයි කියලා කිව්වොත් මම කිසි තේයත් අකමැත්තක් කමනාපයක් කරන මේ කාලා වැඩි වෙලා තෙලට ඉන්න යක්කුන්ට දෙවිලක් නොකා ඉන්න හම්බ වෙනවා කොච්චර වටිනවද කොලෙස්ටරෝල් බහිනවා නිකන් සුගර් බහිනවා අපි අසීමිතව කණ්ඩායම් හදලා දීලා තියෙන චේන් එකක් හදලා දීලා චීන අර මොකද කඳපණුව ඉන්නේ. ඒ වගේනේ. එහෙම දෙයක් තිබුණා තමයි නිවන් දකින්නේ. සර්වඥාන්සේ අවුරුදු 6ක් ඉන්න කාලේ තිබුණාද මෙහෙම දායක සභාවක්? ඉන්ෂුරන්ස් <laughs> එකක්. <laughs> ඒ තිබුණාද මේ හෙල්ත් ඉන්ෂුරන්ස්? සිද්ධාර්ථ සුද්ධෝදන රජුන කොච්චර ආශාවක් තියනද යසෝදරණ කොච්චර ආශාවක් තියනද කවුගේ මවෝ දියෝ මාලික සෑදේවා තගේ දකින්න કોઈ දේ රස වේවා කිය කිය හිටියට SMS එක කරගන්නවත් තිබුණේ නැහැ නේ කන්නේ. ඉවලා කොච්චර ලස්සන දේ සාහිත්‍ය බලන්නද. කොච්චර ලස්සනද කියලා උදු පැටියෙක් රජ පැටියෙක් පාත්‍රය ගත්ත ගියා පාත්‍රයෙන් බලනකොට බොක්කේ තිබුණ බඩවැල් දඟලේ කටෙන් ආවලු රාජපෝෂණ වනදවන දගිල්ල ඉස්ලාම් පින්න පාත ටික දකින්නකොට ඊට පස්සේ හිතවලු බුදු ගමන බලාපොරොත්තු මේ කපා. ඉතින් ඊපස්සේ බුදුන්සේ තොටත් එහෙම වේවා කියලා කියන්නේ නැහැ. ඒක තමයි බණේ කියන්නේ. තොටත් එහෙම වේවා. පුළුවන් නම් මගේ ගෝලෙක් වෙන්න ඕන මරේ. අපිව කියන්නේ උඹට කවදා පාත්‍රයක් බලන්න වෙන උඹට කවදා පින් පාත කරන්න වෙන මම ඔබට හැමදාම පුරියානි කියලා දෙන්න පීචායවන්නම් දැන් අපි එහෙමනේ කියන්න දන්නේ තව් අර පොඩි උගේ විකොන්ද කරනවා. පෞෂත්ව කන්නවා. මං කියන්නේ ඒව දෙන්න කියලා. හම්බෙන එක හම්බෙච්ච උගේ වාසනට හම්බෙච්ච ඒක ප්‍රශ්නයක් නෑ. නැති වුණා නම් ඒත් ඌ බලා ගන්නවා. ඌ ඇවිල්ලා අඬරගම්ම කියනවා. "හොඳ හොඳ මයින් කැල්ලක් දෙන්නම්." ඌ බලාපොරොත්තු වෙන්න බා. තිබ්බනම් බලාපොරොත්තු ඇති කරන අද දෙමාපියෝ දරුවෝ සාප ගන්න හැටි තරම් බලන්න. හැම දෙමාපියන්ටම මූණටම කියනවා. තොපිය කොච්චර කඹරවුවත් හම්බ කරුවත් දරුවන්ගෙන් තොපට ලැබෙන සාපේ සතිපාසල නිසා උන් මට ප්‍රේම කරනවා. කවිලියලා තියෙනවා සාංශයට අපේ අම්මට තාත්තට වැඩිය හැඟීමක් තියෙනවා ස්වාමීන් වහන්සේ. සාංශයට තේරෙන මොනවද කරන්න ඕන කියලා මං හිතුවා ඇත්තටම ඩිස්කොමියුනිකේට් වෙලා ඉන්නේ කියලා මම. ඒව දකින්නකොට පුදුම හැඟීමක් එනවා තොටදරෝ කොතර අහිංසකද අම්මට විරුද්ධ වුණත් කියනවා. අපි කියන්නේ අපි අපිට මොකද මොකද හිතනවානේ. උන්ගේ නෑ. ඔබ වහන්සේට ඔය තියෙන දැනීම අපේ අම්මලා තාත්තට වැඩිය තියෙනවා. උභාන්සේ දන්නවා අපිට පුළුවන් කියලා. උභාන්සේ අපිට අවස්ථාවක් දෙන ඕනේ සාංශ අපි උභාන්සේ ගුණ කියන්නේ වචන නෙවෙයි කවියේ. මේවා අපි දන්නේ නැතුණයි කියලා ඉස්සල්ලා. අම්බල දාත්‍ර කියන්නේ අංක ගණිත ඉගෙන ගනි. ක්වොන්ටම් ෆිසික්ස් ඉගෙන ගනි. ෂේක්ස්පියර් කියවලු කවියටම උපන් මම කවියටම හැරපන් එහෙම නැත්නම් හිතේ ඇටියට ගහපන් තාත්තා ගහනවල හැමදාම ඉස්කෝලේ යන්න නැතුව. උන් ගහනකොට කවියලු කියන්නේ. කවියටම උපම්මම කවියටම අරපන් එහෙම නැත්තම් හිතේ හැටියට ගහපන් මොනකොන් කොච්චර ගැහුවත් ඌ ඒ ගතිය රචේ තමයි මේ තාත්තට තේරෙන්නේ අයින්ස්ටයින් තුන් සැරයක් පන්ති කියලා දාලා තියෙනවා ඉගෙන ගන්න බැරි කියලා කොණ්ඩේ පිටන්නත් බැරි උට <laughs> අයින්ස්ටයින්ගේ කොණ්ඩේ බලන්න ඌ මේසේ දැකපුවාම කියනවලු අසංවිධිතයි කවදාකවත් මේසේ පිළිවෙට නෑ උන්ද ලස්සන කතාවක් ඌ කියනවලු මට මතක නෑ උන්ද ලස්සන පඬිත වාක්‍යයක් කියන එක එහෙම වුණාට මට මේ මේසෙ විතර වෙන කිසිම මේසෙක ගිහිල්ලා වැඩ කරන්න බෑ මගේ බඩට තියෙන්නේ මේක මේක තමයි ක්‍රමය. උඹට ප්‍රශ්න නෑ බුබල. ඊයේ සම්පූර්ණ වෙනස් කතාවයි සරුවචාන්සික ඒව නෑ. බැලුමනත් ලස්සනයි වැඩෙත් ලස්සනයි කෙරුමත් පර්ෆෙක්ට්. ඒ ඒක හැමෝටම කරන්න බෑනේ. නමුත් ඒ අතරමැද ඉන්න හැම කෙනාගේම ලොකු ඉම්පර්ෆෙක්ෂන් එකක් තියෙනවා. ලෝකයක තේරුම් ගන්නෙ මිනිහා මැරලා අවුරුදු 100ක් ගියාට පස්සේ. එතකම්ම කොනහනවා. කොහොමද කරන්න තියෙනව ඉතින් කරන්න තිබුණා කියලා. ඒක මේ කවුද මේ නීච්චේ? එතනෝ කියලා තියෙන ඉස්ලාම් රෙඩිකෝල් කරනවා මාසෙ මොන මගුල උඹට මේ බාන කියන තේ උඹට මේ එක තැනක ඉඳගෙන ඉන්නත් බෑ. සිවුර හිට යන ගන්නත් බෑනේ කියලා බයිනවා. ඒසේ ටිකක් කල් ගියාට පස්සේ හොඳටම ඕක වණිකොට එන මිනිස්සුන්ටත් තේරෙනවා. උඹට හැදෙන්න හැදුවට තාම පිළිවක් නැහැ. හැදුනට පස්සේ ඕක ඉතින් කාටවත් කරන්න බලුවා එකනේ කියන්නේ. හැදුනට පස්සේ වට්ටන එකමයි කරන්නේ. ඒ සමාජයේ ඇසුරුකරනද එක් එක්ගෙන් ගන්න ආදර්ශයක් නැහැ. හැබැයි තරහක් නැහැ. මේ කට්ටිය කරන්නේ කන්නාඩියෙන් පෙන්නනවා මොන. හැබැයි මොනව පෙන්නුවත් කරන දේ තමයි වග කියන්නේ. ඒ පුළුවන් තරම් අඩුවෙන් පාවිච්චි කරන්න. පුළුවන් තරම් කයිලෙට කරගන්න තු ජීවත් වෙන්න හදන්න. පුළුවන් තරම් කාටවත් මානසික අසහනයක් හෝ කිසිම චිත්ත පීඩාවක්වත් දෙන්න බෑ. දුන්නොත් ඒ පිටම කැපිලා යනවා. නැතුව කරන්න බෑ අඩු කරගන්න බෑ. ඇසුරක් කරනකොට මොනම විදිහක ස්මාර්ට් වෙන්න යන්න එපා. සුවචකී කර ගෝලෙක් ළඟට ගිහිල්ලා ඔළුව ගහලා වෙන්න ඕන දෙයක් තියෙනවා බයි බොයි කියලා කරලා දෙනවා. කවදාවත් අධිකාරී කරන්න යන්නේ. අනුන්ගේ පව් අනුන්ගේ කොන්තරත්. ස්වාමීන් වහන්සේ භාවනා දින වේලා සංඥාව නිරුද්ධ වූ බොහෝ වෙලාවක් නිරුද්ධ වෙන්න දිනු වෙනවා කියන්නේ ඒකට අලුතෙන් කෙනෙක් ඇති වෙන්නේ නැහැ. හැබැයි බහුගිය නරක කෙලෙස් තවා ගන්න ඕනද අනිත් එක හොඳ කෙලෙස් ඇති කර ගන්න ඕනේ නෑ මේ කෙලෙස් සහ නිකලෙස් තත්වයක් කොහොමදක් තියෙනවා කියලා දැන ගැනීමම කුසලයක් පිනක්. මට පුළුවන් මේ ජීවිතෙන්ද සන්නයන්තු ඉන්න. අලුත් අලුත් හොඳ කෙලෙස් ඇති කරගන්න ඕනේ නෑ. නෑ මම කියන්නේ හොඳ කුසලයක් තමයි මේ ජීවිතයේ මේ අමුදොනට රකිද්දි පෞජ්‍යයට ගත කරද්දී සංඥාවෙන් තොරව ටික වෙලාවක් මට ඉන්න පුළුවන් කියලා දන්න එක විශාලම කුසලයක්. ඒකවත් දන්නේ නැහැ අපි හිතන්නේ ඒක මේ අපි හිතන්නේ ඒක මොකද්ද මේ පාකින්සන් කියලා හිතයි. අර ලෙඩේ මේ ලෙඩේ ඈ එල්සයිමර් කියයි මේ මතක නැති වෙලා. නැත්තම් මැරෙනවා. ඕ මතක නැති කොච්චර ඒකනේ පොඩ්ඩක් බොන්නේ මිනිස්සු. පොඩ්ඩක් මතක නැති කරන්නේ. බුදුරජාණන්සේ බොන්න නැතුව දෙනවනේ ඒක. දුන්නාට පස්සේ ඒකට බය වුණා. කරන්න බෑ. ඒක ඥානයක් කියලා දැනගත්තා. non local beyond time කියලා. ඒක මිනිස්සේ කවබෝධ කරනකොට highest knowledge එක කියලා දැනගත්තා ඒ තමයි කුසලයි. ඒ කුසලේ ඉන්නකොට එයාට ඊට පරණ කර්ම නිසා දැන් මෙයා ඉඳපු ගමට ගොරෝන රවණ කියලා හිතන්නේ. දැන් මෙයා නෙවෙයි මේ. මෙයා හරහා කර්මයක් ක්‍රියාත්මක වෙනවා. හැබැයි මම අලුතෙන් කර්ම රැස් කරගන්න හොඳ නැහැ. මෙයාට ආත්මයක් දීලා. ඒක අමුතුම ඥානයක්. කර්ම කෙලස් කියවෙන්නේ. මේ යා මට ගහනවා. දැන් මේ නිකන් දැන් මේ මට ගහනවා. ඒ තමයි පර්ණ කෙලස් කියවෙන්නේ. ඌ දන්නේත් නෑ ඇයි මට ගහන්නේ කියලා. උගෙන් අහන්න යන්නත් නරකයි. ආත්මයක් දෙන්නත් නරකයි කියන්නේ මට ගෙවෙනවා මදි. බොහොම නෙවෙයි මට ගාන්ට වේ මම මූණට කියලා ගැහුණා නම් තමයි වටින්නේ කියලා ඌට කියන්න හොඳ නැහැ හැබැයි. ඒක ඌ අප්සෙට් කරනවා. නිසින්ින් දෙවිල ගහපන්. ගහ බලන්න ඉන්නවා. බලන්න ඉන්නකොට ඇත්තටම මම කර්ම හිතුවොත් මම ඕල්මන්. මල්ලේකට සම්මන්නව කරබන හිටියොත් දැන් මට බැනගෙන එනකොට කරබන හිටියොත් හොල්මන් ඌට ඌලව බැනුම් ගන්න ඕන ඌට තව වචනයක් කියන්න. කියුවා උන්ට අක්කලා අනිත් මිනිෂන් සෙට් එකේ වෙනවා. ඒක හරියම ලස්සනයි කවුරු හරි තමන් මිස් අන්ඩර්ස්ටෑන්ඩ් කරලා ඉස්සර කන්ෆ්‍රන්ට් කරනවානේ. ඒක තමයි golden opportunity. කන්ෆ්‍රන්ට් කරුවට පස්සේ පුළුවන් තරම් බලන්න දැන් ඔබ පරිස්සම් ගන්න අලුතෙන් කර්ම රැස් කරන්න එපා. මේ පරණ එකක් කවුන්ට්ස් බැලන්ස් වෙන වෙලාව. ඒක දැන් තපස කියන්නේ. එනවාමයි අපි භාවනා කරනකොට කවුරු හරි ශබ්ද කරනවා. කහිනවා. ඒ ඉතින් අපි පරණ කරපු කර්ම කියලා හිතන්නකෝ. 100%ක්ම නෙවෙයි. ඒ විදිහ කර්මනේ හිටියොත් කතා නොකර කේස් එකක් දාන්න නැතුව. ඇඩ්‍රස් නැහැ. කවුරු කෙරුවක් දන්න සද්දයක් ආව ඉවරයි. එතනම එතනම ගෙවනවා. ਦਿੱත්ත ධම්ම වශයෙන් ගෙවනවා. ආයි ඉස්සරහට නැහැ. ලේස මාත්‍රයක් ඉතුරු කරන්නේ පඬිස්සන්ස කියන්නේ කර්ම ගෙවෙන වෙලාව අලුතෙන් කර්ම රැස් කරගන්න නැතුව හිටියනම් accounts balance balance නෙමෙයි profitable ජපේ තපස කියන්නේ දැන් මෙයා මයිත් එක හොඳටම ඇවිල්ලා හීටඩ් ආගියුමන්ට් එකක් කරනවා. මම දන්නවා මෙයා රෂණ එක රෂණල් ටිකක් තියෙනවා පිටිපස්සේ. බුදුන් තරම් බලනවා මම කොමිට් වෙන්නේ නැහැ. අපිට හොඳ මම මේ කියන්න කමන්නේ. මම හෙට උදේ බලලා කියන්නම්. නෑ නෑ නෑ දැන් කියන්න ඇත්ත ඇත්ත කියන්න ඕනේ මට පොඩ්ඩක් වැසිකිළියට යන්න තියෙනවා මම ඉන්නේ ඒකට පොඩ්ඩ. ඒකට අනුකම්ප කරනවා කියන්නේ නැත්නම් පුළුවන් ද ලියලා දෙන්න. නෑ ලියලා දෙන්න ඕන කියන්න. නැත්නම් ලියලා දෙන්න. ඔය පොඩ්ඩක් මේ ඔය උණුසුම යනකම් පොඩ්ඩක් ඉන්න. ඔය කිසිම දෙයක් නැහැ මේ ලෝකේ අපි මරණයි කියලා මොනවත් වෙන දෙයක්. අපිව තරවන්න හැදුවා. එහෙම තටමන්න කවුරු හරි හදනවා නම් උගේ වලිගෙට කවුරු හරි ගිනි තියලා අහනවා. ඒක නේද ඌම වලිගෙ අපාගෙන. ඉතින් උණ්ඩ සොරි කියන්නේ කියන්නේ. හරියට ඉන්නවා මේක මේ මේ ගිනි තියන ගිනි දඟලන පත්තු වෙන කට්ටිය ඇත්තටම පව්. ඇත්තටම පව්. ඉතින් මේසෙට කවදාකවත් සමස්ත පේන්නේ නැහැ. මම බලන්න ඕනේ මම ආවේ නැත්තම් ওই වෙනුවට වෙන අකුසලයක් වෙනවා. ඒ නිසා මේක හොඳයි. ඒ කියන්නේ පැමිණ දුක් පැනිරහයි. ඒකෙන් චිත්ත සම්පූර්ණ වෙනවා. මම දැනගන්න ඕනේ මෙයාට අලුතින් ඉමෝෂන් එකක් දාන්න නැතුව මේ ආපේක නොවේවා කියලා හිතන්නෙත් නැතුව එහාට ඇවිල්ලා ඇති වෙන්න කියලා යන්න ඉඩ දුන්නා නම් ඊට පස්සේ මේ මනුස්සයා ෂුවර් පත්කඩ යරගෙන අවිල වඳිනවා. මට මේ තුන් සැරයක් විතර මාත් හැබැයි මේ වගේ කඩපොළු වැඩ කරලා තියෙනවා. වැරදිලා අනුන්ට ගහලා තියෙනවා බැනලා තියෙනවා. ඒ මම පිළිගන්නවා. කටුකුරුන්දේ සාංශිකව මැරෙන්න ඉස්සලා සමාව ගන්න කියලා. මම කව සමාව ගන්නෙත් නැහැ. ඊතර ඔලමල වෙච්ච වෙලාවල් තියෙනවා. ඒ වගේම මට වැරදියට බැන්න ටැකල් කරපු වෙලාවල් තියෙනවා මගේ ජීවිතේ. සුවඳ විසිරෙනවා නිකන් හරියට දීපාන්දර කිරිවතුනකට එන සුවඳ වගේ. කවුරු හරි වරද්දාගෙන තියෙන්නේ වෙන එකට වෙන දෙයක් වෙලා තියෙන්නේ. එයා මට ඇවිල්ලා ඇකියුස් කරනවා. අයිච්චර ලස්සන එකක් මගේ ජීවිතේම නෑ. මොකද හොඳටම දන්නවා කර්මක වෙනවා. මම අලුතෙන් කර්ම රැස් කරන්නේ නෑ. එමෙන්දුවට එයාට ස්තුතිවන්ත වෙනවා. මෙයා ටූල් එකක් විතරයි. කර්මී ක්‍රියාත්මක ධර්ම ධර්මයෙන් වැඩ කරගෙන යනවා. ඒ සංඝයාට හරි ලේසි. සංඝයාට අතට ගොඩාක් ඉඩ තියෙනවා ඒක. මොකද කන්ති බල පබ්බචිතානි. අපිට තියෙන ක්ෂාන්ති බලයනේ. ඒ නිසා අපි ඉවසුවයි කියලා අපිට කවුරක්වත් දොස් කියන්න ගියන්න බෑ. ඊයෝගෙන ඔයගොල්ලෝ කොමිට්ලා උඹ තාත්තා උඹ මාරයා මෙයා උඹ මෙහෙඩි උඹ කෙරෙන්න ඕන කියලා අපිට එනවනේ කට්ටිය කැටි පොළු අරගෙන එනවනේ. ඒ ගිහි වුණාට පස්සේ බැවිදුනට පස්සේ එනවා ආර එක එකකින් ගන්න අප්පුඩි වගේනේ අයියෙන් ගන්නවා ටක් ගන්නෑ. මෙහි මෙහින් ඇවිල්ලා වදින්නේ. තනියකින් ගන්න අප්පුඩියක් තියෙන්නේ සංඝයා අතර. අමාරුයි ඔය සුදු වෙනකන් අමාරුයි කොයියෝ. සංඝ අවසරයි මේ one last question. ඒ සනන්දු දැන් කොහොමද මේ දැන් false accusation එක එතකොට accept කරන්න වෙනවනේ. ඔව්. ආ එමු නැත්නම් හුඟන් දෙන්නකෝ. ඈ ඇකුසේෂන් අහුම්කම් දෙන්න පුළුවන් දැන් මේ ඇක්සෙප්ට් කරන්න. අහුම්කම් දෙන්න පුළුවන් ඒක ඇක්සෙප්ට් කරන්න නැතුව බොහොම ඩිප්ලොමැටික් විදියට. නෝ ඒක තමයි ඉල්ලන්නේ මෙතන. නැතුව ඒක ඇක්සෙප්ට් කරොත් ඇත්තටම මොනස පිළිගන්න මෙයා මේක කරා කියලා. ඒ එහෙම වෙන්න ඕනේ නැහැ. කවුරු හරි ලියුමක් දෙනකොට බාරගත්ත පමණින් අපි කන්ටෙන්ට් එක පිළිගන්නේ නැහැ නේ. යාට කතා එයාගේ ඉමර්ෂන් කියන්නේ මෙහෙමයි. උඹ කියන දේ 100%ක් වලට විරුද්ධ වෙන්න පුළුවන්. නෝ අදහස් ඉදිරිපත් කිරීම උඹට අයිති අයිති වෙන්නේ මම අවසාන ලේ බිඳුවක සටහන් කරනවා. උඹ ගහන්නේ මට ඒක වෙනවද? මට අදහස් ඉදිරිපත් කරන්න අයිතියක් තියෙනවා. ඒකනේ අපි මේ මනුස්සකම කියන්නේ. ඒකට ඉඩ දෙන්න ඕනේ. එතකොට මේ මනුස්සකම ඔබ මට ගහන්න එකට කමන්නේ එකෙක් කතා කරන්නේ. මට නේ ගහන්න සාරිපුත්‍රහස ගැහුවා. ගැහුවට පස්සේ මේ මනුස්සයා ඇවිල්ලා කිව්වා සමාව දෙනවා කියලා මට ෂුවර් නෑ ස්වාමීන් වහන්සේ. හිට දාන්න එන්න පුළුවන්. ඒක ෂුවර්. රමින්ස්ටික බලන්න හිටියා දානි වරණක මිනිහ මරන්න. දානි වරචිකම මරන්න සාරිපුත්‍ර සාන්තේ ගෝලෙට ටික ලෑස්ති වුණා බබුණාව. බමුණ සාරිපුත්‍රයන්ට ගහනවා. සාරිපුත්‍රයන්ට උගේ ගෙදර දාණයට යනවා. දැන් මරන්න බෑනේ. හෙට දාණෙනේ. කරමනින දාණ දීලා ඉවරච ගමන් මරන්න සෙට් කරනවා. සාරිපුත්‍රයන්ට උට පාත්‍රය දීලා පිටිපස්සේ යනවා. දැන් අරුන් පිටිපස්සෙන් එනවා. තෝ දීලා වරක දෙන්නන් තොර කීක. සාරිපුත්‍ර සාන්ත කතා කරලා අහනවා. දැන් මෙයාගේ තමයි ගෝලේ අහන්නේ. තමුසෙට ගැහුවේ මටද ගැහුවේ. මේ බෞද්ධයන් අහන්නේ. ස්වාමීන් වහන්සේ තමයි උනාට එහෙම කරන්න දෙන්න බෑනේ. එහෙනම් මමද විනිශ්චය කරන්න ඔයාද? ධර්මයේ බම් වේගෙන් කතා කරන බෞද්ධයනේ. මං කියන්නේ අහනවනම් මේ මනුස්සයා මගේ කැපකාරයට මේ පාත්‍රය තියාගෙන තමස වැඩ බලගෙන වෙන අර මනුස්සයා අරස කරන්න ගන්න මේ ක්‍රියාවලිය කාටවත් තේරෙන්නේ නැහැ තමන්ට ගහපු මිනිහා අරස කරන මේ ඔක්කොම පාවිච්චි කරන සාරිපුත් සාංශික අසීමිත විදහාක බලේ ඒක පාවිච්චි කරන්නේ තමන්ගේ මිනිස්සුන්ට ගහන බලක් ගන්න ඒක තමයි ආයෙක තමයි පාලනය කියන්නේ ඒ පාලන කරනවා මම හිතලා අන්ඩිවයිඩඩ් ඩිටෙන්ෂන් නේ අර සමස්තේ බලන්න ඕනේ. සමස්තේ බලන්න ඕනේ. මම කර්මන්නේ හිටියොත් මිනිස්සු අට කළා මෝට ගහනවා. මෝට කරදර ඇති ගෙදර ඒත් කියන පාත්‍රයට වරෙන් ගන්න. දැන් පාත්‍රය ඇති තියෙන කයින් ධාතු සංසේ කැපකාරී. මේ <laughs> දානේ පිළිගත්ත ගමන් දායකයනේ. වහන්නේත් එම කොහොමද සංසේ කියන්නේ මට වෛර කෙරුවේ නැහැ කියලා. වහන්සේ එහෙමනම් මම දාන ගෙදර දාන්න වටනවා. දැන් අපි නම් කියන්නේ හෙට වස්තාව හදාලා දෙන්නේ මේ ප්ලෑන් කරන්න කියලා. දැන් අපි අපි සැලසුම් කරන්නේ. මුට වහ දාන්නයි. සාරිපුත්‍රයන් වට කරලා ඉන්න බෞද්ධයෝ වහ දාන්න බෑ. දැන් ඔක්කොම ඇටෙන්ජන් එස් මන් දාන්නට එනවා. දාන්නටි වෙන්නකොට අර කොල්ල කරෝන. මේ එන්න යන්කෝ පාත්‍රයෙන් ඉන්න මට මට කහනවා මෙතන පොඩ්ඩක් ඔයා පාත්‍රයලා ගන්න. <laughs> බමුණට තේරෙන්නේ නැහැ. පිටිපස්සින් ඉන්නවට තේරෙන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලන්ගෙන් අරසා ගන්න එක තමයි මගේ තියෙන නායකත්වය ගැන මට වෛර කරපු මිනිස්සයා අසාධාර්ණ යුතුයකමක් ඉෂ්ට දෙන්න බෑ නීතිය පවතින ලෝකෙ. මම ඒ නීතිය වගේ කියන්නේ මම අරසා දෙන එක කරන්නේ ඉන්ෆෝමල් කරන්නේ. ඒක අමුතුම ශිල්පයක් අතන තියෙනවා. හොඳයි අපි පැය භාගයක් විතර රන් තියෙනවා වැඩ තියෙන නිසා. අපි එනං ඊතාවතාවාදී ගාථා සජ්ජායනා කිරීමේ